දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාව ඉතිරිදී පරපුරුදා ඉන්න නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කෙසේ නමුත් මම ආරාධනා කරනවා සතිವಾರය යන අත්වාරයේදී වෙන කාට හරි ප්‍රශ්නයක් එහෙම නැත්නම් මේ පිළිතුරු පිළිබඳව පිළිසිදු කර ගැනීමක් අවශ්‍ය නම් මත ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නම් අතරවාදී සාකච්ඡා කරන්න කියලා. කෙසේ නමුත් අපි සතිವಾರයේ පටන් ගැනීම සඳහා ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නවා. මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ප්‍රශ්නය මම කියවන්නම්. Dear Bhante, while I do walking meditation, I feel the heaviness of my heel as it makes contact with the ground. As my foot rolls forward, I feel the smooth texture of the timber underneath. I notice that this touch becomes cooler in the middle, ridge part of the foot. My foot then continues rolling forward so that the front of my foot acts like a cushion to prepare it as my leg pushes off the ground. This motion feels rather heavy. The process of lifting my leg particularly rolling my knees forward, was quite painful. Was quite painful as I could feel the actual movement of the muscles. Thank you. This is a kind of a uh, report or experience which has been well instructed and followed. So therefore, one is uh, ready to experience as well as express what is really happening under uh, one's where he knows. So even then, as a comment, what I can say is, when someone is facing the heel and feel the heaviness or hardness or warm, that means uh, the other part, the earth, must be the opposite of it. If the leg or the heel feels hard, that means the ground is soft. If the ground is hard, the heel feels heavy. And if the ground is cool, the warm, the, the, the leg feels warmer, and if the ground is warmer, leg is cooler. So whenever we, we contact going to take place, our mind take only 150, one, one half of it, and then uh, we uh, create the event by event explanation. But when you keep on practicing, one day we'll understand contact will never happen except two opposite uh, elementary characteristics. Heat has to touch the cold, then only the touch can happen, can happen. If the heat is heating, meeting the heat, it never, the language we never call is heat. It can't touch it. So when and where there are two surfaces come together, one part we call our body, the other part we call, which is me, the other part is not me. So when these two happen, the contact happen. Sometimes our two parts can get together, one hand with the other hand. When you are touching, which one is touching which one, we don't know. But we can feel the friction, we can feel the heat. So then more and more you practice, what happens is, uh, you are bound to see both the sides. But this is limited to only one part. But anyway, it is good. But the next instructions or next advice is to uh, be aware, don't get uh, much worked up, but be aware the contacts to take place, two surfaces has to come together. And when you're going on, keep on observing like that, you will get absorbed to that particular event so much, so your mind will never get distracted. Mind will never go extra outwardly because uh, even though you then and their observation happened, then and their touch happened, then and their uh, experience happens, you know as the end of that is 50% we can't experience. And our mind can be ready, our mind can be prepared, so much so the mind has no time to wander off. Mind has no time to daydream, fantasizing. So when and where fantasizing, daydreaming, frustration, uh, worries, everything happen, uh, that means you are never in the touch. It is completely in the mental game. So the advice of the Buddha, if you, if you wish to do away with frustration, if you wish to do away with the mental tension, if you wish to do away with the neurosis, always try to get the touch with your body moment you come with touch with your body, and if you can make the body, make the mind uh, prepared for this touch, immediately you can cut off the worries. So therefore, when and where, whenever the worry is going to happen, you must have already prepared meditative techniques. And then you know the worries are too taxing you, to torturing you burning you. Instead, you can come and have a touch. And it's a very immediate thing, inexpensive. So therefore, mm, only the only the remark is that when the worries are disturbing you, it is not a good time for you to start meditation or practice meditation. You must have already prepared experience. Then uh, you have an alternative when and where any uh, daydreaming happen, fantasizing happen, hallucination happen, uh, or any uh, kind of a frustration going to happen. So therefore, when this kind of experience happens, you must try to ponder or plunge into more and more uh, so that uh, the, not me, not only the part we call me, you must have at least deductive, uh, not a contemplation, not a kind of a uh, mind exercise, preparedness to see the other part that is which for not me is 50% of this experience. Yes, we'll go ahead. the next one is, dear Bhante, I was noticing the touch of left and right feet on the ground, then lift, push, drop of each foot and moved on to noticing lift has three stages, which are heel first, middle and then toes push drop as three stages, heel, middle, toes, then landing of the toes as three stages, the big toe, the middle and the little toe. In this process, only the touch of one point can be felt at a time. I also observed the rising and passing away of the heat element, runniness and cohesiveness of water element and numbness on the right foot. Metta. So this also addition to the early uh, episode, uh, more and more detail, more and more detail observation is appreciable. And uh, same remark I am going to make. Uh, whenever these element characteristics are going to conspicuous or prominent, that means the opposite is there. That means our whole experience are relative. Always two, both extremes has to come together. Then only we call something experience. But our mind is more concerned about what you call me. But if you have theoretical understanding and the preparedness, you can deduce, you can have inferential knowledge. I feel warm because the other part is cold. cool. I feel hardness because the other uh, component is softer. So that is how uh, you try to get at least 50% of your direct touch and the rest of it is on the deductive knowledge or inferential, uh, then only you can have a uh, kind of complete kind of experience. Otherwise, our mind is almost stopped at half level. සඳහන් කළා uh, physical contact එතකොට අපි මම මගේ කියලා ගන්න කියන අපි differentiate කරලා මේ ෆ්‍රස්ට්‍රේෂන් එක ඇති වෙන ඒකම දැන් ගැළපෙන සංවාස දැන් භාවනා කරන කාර්මික සිත් පවත් ගන්න හදනකොට එන සිටිවිලි සමග අපි සටන් කරන වෙලාවට සිටිවිලි කොඩාම සිටිවිලි එනවා නම් අපිට දැනෙන දේශක් දෙනවා එක වෙලාවකට කාර්මික සිත් පවත් ගන්න මේ සිටිවිලි සමග අපි කරන මේ සටන් නිසා එතන සංවාසයේ සිටිවිලි මම මගේ කියලා ගන්න නිසාද එවැනි ෆ්‍රස්ට්‍රේෂන් එක ඇති වෙන්නේ ප්‍රශ්නේ ඉච්චා පිසුත් නෑ පසුකොටත් ඉන්නවා ප්‍රශ්න ගොනු වෙලා ඉනවා ඉස්සරහ කොටස්දී අපි ඉස්සලා මම කරපු ප්‍රකාශයත් එක්ක වාස කරපු ප්‍රකාශයකට කීමක් නෑ මොකද හිතවිලි වල පාට් දෙකක් නෑ ගැටුමක් ඇත්තේ නෑ ඒක මෙන්ටල් ගේම් නාස් ඒක ඩේ ඩ්‍රීමින් එකක් ඒකට ප්‍රශ්නයක් වෙන්නේ මේක අයින් කරන්න හැදුවොත් විතරයි ඉතිරි කියන එක ස්වභාවික දෙයක් මොහොතක් තියෙනවා නම් මොහොත රැලි තියෙනවා නැත්නම් මොහොතක් නැහැ. ඒ නිසා අපි දවසක මේ හිතවිලි එන්නේ හේතුවක් නිසා. ඉතින් මට මේ හේතු නැති කරන්නේ නැතුව හිතවිලි නැති කරන්න හදනවා කියලා කියන්නේ. ඒක කරන්න බැරි යුද්ධයක්. ඒ නිසා මේ හිතවිලි දිහා බලලා එකක් ඒ විනෝඩ මට කරන්න ආනපාන තියෙනවා නැත්නම් මට තියෙනවා වම දකුණ. ඒක මම දන්නවා. මොකද ඒකෙදි හිත මගේ න්‍යාය පත්‍රෙන් පිටව ගිහිලා එයාගේ න්‍යාය පත්‍රකින් ඔය හිතවිලි එනවා දිගට දිගට යනවා. ඉතින් ඒ න්‍යාය පත්‍රෙම කොටසක් තමයි මම මේකට රියැක් කරන්නේ. මට පුළුවන් වෙන විකල්පයක් තමයි මේකට රියැක් නොකර ඉන්න. ඒකට මම දන්නවා මගේ අරමුණ රූප අරමුණක්. නැවත ඒ රූප අරමුණ යටපත් කරලා දැන් නාම අරමුණක් ඇවිල්ලා යටපත් කරන්න හදනවා. ඒකට මගේ ස්වභාවය තමයි මේකට ප්‍රතික්‍රියා කරන එක. ඒක තමයි මේ මේ අවුල්ට අවශ්‍ය පොහොර. මේ අවුල්ට අවශ්‍ය ආහාරය. ඉතින් මම දිගටම ආහාර දෙනවා. ඉතින් රණ්ඩු වෙනවා දිගටම. නමුත් ඒ වෙනුවට මට පුළුවන් මට විකල්පයක් වශයෙන් ඒකට හේම ස්වභාවික දෙයට යnderලා මේක දිහා බලාගෙන ඉන්න. ඒ මොකද මම කියලා නෙමෙයි හිතවිල්ල ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ හිතවිල්ලෙන් මට කර්ම රැස් වෙන්නේ නැහැ. මට කර්ම රැස් වෙනවා මේකට නොදකින් කියපුවා. මේකට වෛර කරපු ගම. එතනින් මෙහාට මම බව කියන්නේ. ඒක නිසා එක පැත්තකින් මට පුළුවන් බලන්න මේ හිතවිල්ල දිහා බලාගෙන ඉන්න මේ හිතවිල්ලේ මොකද්ද පණිවිඩයක්. දැන් මොකද්ද හේතුවක් නිසා? හේතුව කවදාකවත් මට දක්වන්න හම්බ වෙන්නේ නැහැ මේ හිතවිල්ලත් එක්ක රණ්ඩු කරනවා. ඒ විතරක් නෙමෙයි කලින් භාවනා කරලා ඉන්ද්‍රිය দমনයක් සතියක් සූදානම් ශරීරයක් නැති කෙනෙකුට මේ හිතවිල්ලත් එක්ක කරලා කවදාවත් කෙලවරක් කරන්න බෑ. ඒ නිසා සෑහෙන දුරට භාවනා කරලා සතිය කියන එක අඳුනන ඒ වගේම මේ වගේ දෙයකට ලෑස්තිලා යන මේක ඉස්සලා හැරයක් දෙසරක් කරලා ජයගත්ත කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන්. මම මෙතෙක් කල් කරේ ස්වභාවයෙන් මේකට විරුද්ධ යුද ප්‍රකාශ කරන එකයි. මට බැරිද මේකට යුද ප්‍රකාශ කරන්න නැතුව මේකට හේතුවක් තියෙනවා. මට හේතුව දැක ගන්න ඕන නම් මට රංගනය රඟපාන්න දෙන්න. රංගනය රඟපාන්න නැතුව මම හේතු මේක මකන්න කිව්වොත් මට හේතුව දැක ගන්නත් බෑ මේකේ පණිවිඩය දැක ගන්නත් බෑ කියලා ඒ වෛරයට වෛර නොකර සිටීම කියන කලාව ඉගෙන ගන්නවා. මේ හිතවිල්ල නෙමෙයි මම මේ වයිට කියන්නේ. හිතවිල්ලට අපි දක්වන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව අන්තිමකට පශ්චාත්තාපයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒකට ආපු මනුස්සයර පයින්ට කියන්න දරලා පැත්තකට බලන්න ඉන්න පුළුවන් ගතියක් තියෙනවා අපිට 100ක් හරියයි කියන්න බෑ. නමුත් මෙතෙක් කරන ගිය එකම තකතිරු ක්‍රමයට විකල්පයක් හම්බුනා. ඒක නිසා එහෙම කරන්න නම් යාළඟ ආත්ම ශක්තියක් තියෙනවා. ඒටි අන්නල්ල බලන්න ආත්ම ශක්තියක් වෙන කලින් කරපු වෘතු කරලා භාවනාවක් තියෙනවා. ඒ වගේ මේ හිතවිලි හදන්නේම කුප්පණ්ඩයි. මම කිපිච්ච ගම පරාද. ඒක නිසා කතානායකවරේ කිව්වා මම ගොඩාක් කල් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉඳලා තියෙනවා පක්ෂේ සහ විරුද්ධ පක්ෂේ. මම එච්චර කතා දක්ෂෙකුත් නෙමෙයි. නම් අද කතානායක වුණාට පස්සේ තමයි මට තේරෙන්නේ විරුද්ධ පක්ෂයේ කතා කරන්නේ ආණ්ඩු පක්ෂයට කුලප්පු කරන්නයි. කුලප්පු වුණොත් ආණ්ඩු පක්ෂය පරාජය. අරමස මොනවා කිව්වත් පොයින්ට්ස් ලියාගෙන පස්සේ කිව්වොත් කතා නෑර කතා කරලා මට අරයට උත්තරයක් දෙන්න ඕනේ අවසරයක් දෙන්න ලියයි කියලා කිව්වොත් ටීෂර්ට් පිට වැඩේ යනවා කතා කරන්න පුළුවන්. කතා කරන ගමන් කුලප්පු වුණොත් විරුද්ධ පක්ෂය කොහොමද දෙන්නේ? ඒ නිසා අපි විරුද්ධ පක්ෂය දෙන්න හොඳ නැහැ chance එක. හරිම ගහපන් පොයින්ට් එක ලියා ගන්නවා. ඊට පස්සේ ඇත්තටම නම් ආවේ මම මෙන්න උත්තරේ. එතන මම දෙන්නේ කූල් එකේ කතානායකයන් අවසර කරගෙන. අතනේ වෙනුවේ ඉති එනකොටම අපි ගහපා දෙනකොට ඉතිවිල කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. අපි කුක්කලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ආයෙ වෙනට වෙනම හිතවිලි වලට දඟලන දෙයක් නැත්තේ නෑ. අපි ඒකට තද්ද කුසන පදේ පදට යන්න පටන් ගන්නවා. අපිට පුළුවන් මේ වෙනකොට අසට යන වෙනකොට අද්ද කුසන එකතු එහෙම බලාගෙන ඉන්න. මේ අරමුණ නෙවෙයි මේ හිතවිල්ලක්. ඔයටි මම කියලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මෙයා. මගේ ආරාධනාවක් නෙමෙයි. ඉතින් බලහිටිය කියලා කෙලෙස් රැස් වෙන්නේ නැහැ. හැබැයි මට තරම් නොවන හිතවිල්ලක් වෙන්න පුළුවන්. බලාගෙන ඉන්න හැකියාව තමයි විදර්ශනා කරනකොට විදර්ශනා කියන වචනේම අර්ථය ඉච්චරයි. ඒ ප්‍රතික්‍රියාවකින් තොරව ඇසියුම් කරන්නේ නැතුව ඒක දිහා බලනවා බලාගෙන ඉන්නවා අසන්න මිනිහ බලා ඉන්නවා. ඉන්දයට හුම්කම් දෙනවා බීරෙක් වගේ. ඒක දැනෙනවා. මට ගැලපෙන්නේ නැති එකක් කිය. නමුත් ඒක දිහා බලන ඉන්නවා නොදැනෙන කරවෙච්ච මිනිසෙක් වගේ. එහෙම නැත්නම් අංශභාව කෙනෙක් වගේ. ඉතින් ඒක මේ ඔය හිතවිලි එනකොට මම ඒකයි කියන්නේ ඒක හදිසිය කලබලේ කරන්න බෑ ඇසිලා ගියොත් දවසක අපිට පරිශීලන කරලා බලන්න පුළුවන්. හැබැයි මම කියනවා මේ පරිශීලනේ සාර්ථක වෙන්න ඊට කලින් මේවා පිළිබඳව සෑහෙන අත්දැකීමක් يعني පරාජය පිළිගන්න පුළුවන් තරමට සූදානම් ගතියක් ඉතින් සතියේ ಗುಣ තේරුම් ගන්න ඉන්න එකට මෙතන මේ සටන් නොකර සිටීමෙන් හතර පරදක් අඩම් කරලා ශිල්ප දක්කලා ආයුධ වෙන්නලා නෙවෙයි සටන් නොකර සිටීමෙන් හතර පරදන්න පුළුවන් එතකොට තේරෙනවා කොච්චර කෙරුවත් කෙලස් වලට වැඩිය සතිය බලවත් කියලා කෙනෙක් දහංගල් දාලා නටලා සෙල්ලම් කරලා අපි විමුදාන්න ආවට සතිය බලවත්කම නිසා සතිය ජය ගන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීම. ඒක හුඟක් සාර්ථකයි හිතවිලි පිළිබඳව. මම නැවතත් කියනවා මේ කල්ලාතෝ කරලා සූදානම් වෙච්ච කෙනෙකුට තමයි මෙතන ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ හිතවිලිත් එක්ක පූර්ව සූදානමක් නැතුව ආයුධ ටික අතේ නැතුව වැඩේ කරන්න බෑ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී බොහෝ දුරටම සිත අරමුණෙහි ඒ ඒ මොහොතේ පැවැත්වීමට සහ සක්මනේදීද this moment awareness පැවැත්වීමට හැකි නිසා එදිනදා ජීවිතයේ කටයුතු වලදී එම දැනගැනීම පැවැත්වීමට උත්සාහ දරමි. එවැනි අවස්ථාවලදී ඒ ඒ අවස්ථාවේ මොහොතේ සිදුවන දේ ගැන තමාට පාලනයක් නොමැති බව ඊට පැහැදිලිව පෙනේ. සිදුවන්නේ ක්‍රියාවලියක් බවම පමණක් පෙනේ. එම ක්‍රියාවලිය මුල් චේතනාව නිසාම ආරම්භ වී දිගටම දිගට දිගින් දිගට යන බව දකින්න. මෙහිදී මම යන මවාගත් දෙයක් නොව පෙනේ. ඒ තුලින් සාමාන්‍ය සම්මුති ජීවිතයේ ලබන අත්දැකීම් හා අවබෝධයේ නිර්වර්තක බව දැනේ. ගැටමක්ද මතුවීයේ. ගැටමක් නොවි පවත්වාගෙන යන ආකාරයට උපදෙස් ලබා දෙන්න. ගැටුමක් ඇතුවක් පවත්න්න පුළුවන් කියන එකයි කියන්නේ. මොකද ගැටුම ගණන් ගන්නවා. ඔය ගැටුම නැතර කරන්න ගිය ගමන් අපි සුද්ධවන්තෙක් වෙන්න හදනවා. එහෙම නැත්නම් අපි සම්පූර්ණ මේක නැතර කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට අපේ දුක්ඛ සත්‍ය පිළිගන්න පුළුවන් ශක්තියක් නැහැ. දුක්ඛ සත්‍ය කියන්නේ ගැටුමක් තමයි. ජනනාතික නැත්නම් තාර්කික සංසිය තනාගත මේක දැවිල්ලක් කියනවා, තැවිල්ලක් කියනවා. පීලනට සන්තාපන පෙළන ගතියක්, තවන ගතියක් කියනවා. ඕක ඔතන ජීවනට ඔබ මගේ කියා ගන්න දෙන්නේ කයි තියෙන. ඕක නැතර කරන්න බෑ. අපිට නැත කරන්න ගිය ගමන් අපි මේ මේ මොහොත උඩට මොහොත වේලන්න හදනවා මේ මොහොත වේලන්න හදනවා මේ තනකොළ පතක් පච්චුප්පත්තු කරනවා කිනුකුරක් පත්තු කරගෙන කියලා කියනවා මොහොත වේලන්න කියලා දැන් මොහොත තිබුණාට කවන්න කිනුකුර නෙවලා නිකයිනවා ඒකයි දුක්ඛ සත්‍ය පිළිගන්නවා කියන්නේ යම් කිසි ප්‍රමාණයකට අපිට ඉතලා කරන කාය දුස්චර්ත වාචික දුස්චර්ත නැත කරතේ ඒක මොකද අපි හිතලා කරන්නේ ඒගොම මනෝ දුස්චරිත භාවනාවෙන් නැත කරන්න පුළුවන් සමත භාවනාව විපස්සනාවෙන් ඒ ටික හොඳට දැනගන්න මේ කොච්චර කරුවත් මේ ටික නතර කරන්න බෑ. ඒ ටික තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ තමයි ඉතරාන බුදුහාම කියලා තියෙන්නේ. ඕක මකන්න බුදු කෙනෙක්වත් හිතන්නේ. ඒක මැකෙනවා නිවන් දකින්න. ඊසේ පිනවා පාන දාසේ. එතකන් ඕකත් එක්ක ඉන්න පුළුවන්. අර හිතලා කරන් ටිකක් ඒක කරලා වාසිය. උදාහරණයක් වශයෙන් කියනවා නම් වරක ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් කිව්වා මේ මිනිස්සුયો සාමාන්‍ය හැම්බිරිස්සාවන්ට අත්‍යදකන් ටික කර ගන්නවා නම් ඉස්ස ඉන්න දොස්තරලා ඇති අපිට බලපතල් දෙනකොට. අනවල් ගන්න ප්‍රේමසක ඇත්තට හිමිද කර ඉස්පිටාලට ගියාම හැම දොස්තර කෙනෙකුට ඉව බලන්න ගියාම අද අමාරු ලෙඩ බලන්න දොස්තරට වෙලාවක් නැහැ. මොකද කැසර් විචාර ගන්න හොඳ සල්ලි කාර්යය. ඌ දොස්තරලා කලින්ම බුක් කරනවා. අහිංසක මනසෙන් තියෙන බරපතල ලෙඩක් කරගන්න දොස්තර වෙලාවකුත් නැහැ අදකුත් නැහැ උපකරණක් නැහැ. මොකද කැසර් කිම්බිස්සට දොස්තරලා බුක් කළා ඉවරයි. ඉතින් කැසර් කිම්බිස්ස අත්වෙදම අත්වෙදකමින් සනීප කරන්න දන්නවා අපේ සෞඛ්‍ය සේවාව හොඳටම ඇති සෞඛ්‍යදී අපිට එන ප්‍රශ්න මතු කරනවා. මේ වගේ අපිට හිතලා කරන කාය දුස්චර්යවාදී දුස්චර්යද අගේ මන බලා ගන්න පුළුවන් මනෝ දුස්චර්ය නැත කරා නම් ඒ ටික දරා ගන්න අපේ පපුවට පුළුවන්. ඒක අපි දරා ගන්න උතුර ඥානසික පළවෙනි දුක් ආර්ය සත්‍ය විදිහට. මේකකල් දුක. ඒකට අපි දන්නවා විශේෂණ පදයක දුක්ඛ ආර්ය සත්‍ය. ආරකම තමයි. වෙන නමක් දාන්න. මම ඊපස්සේ කාලා ඉන්න පුළුවන්. ඉතින් ඒක නතර කරන්න හදනවා කියලා කියන්නේ ධර්මේ නෛර්යානිකත්වයේ ඉක්මවල හිතනවා කියන තමන්න පුළුවන් ප්‍රදේශයේ ඉක්මවල හිතනවා ඒ කියන්නේ මේකේ බරපතලකම දන්නේ නැහැ. ඒකයි සර්වඥාන්සේ පළවෙනිම මේ පිළිගන්න ප්‍රදේශයට ආර්ය දුක්ඛ සත්‍ය කියලා කියලා තියෙනවා. මේ ආර්ය දුක්ඛ සත්‍ය පාඩපත් වෙන හිතලා කරන කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත හැකිතාක් නතර කළ බලන්න. කොච්චර නතර කරත් මේ විත පැමිණෙන අතීත කර්ම නිසා පැමිණෙන නැත්නම් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පැමිණෙන නැත්නම් කම්මජ චිත්තජ උතුජ ආහාරද දේවල් මත ගන්න බෑ. ඒක දරන්න පුළුවන්. එතකොට අපිට හිතට වේසකුත් නෑ මොකද හිතලා කරන දේවල් ඉන්නේ වෙලා තියෙන එක එන ටික ඕකදී උනාට කීනම් පුරාණ නාන්නති සම්භව විරත් චිත්ත ආයතකේ භාෂුයි. ඒ තිබුණු ටික හිතලා කරන ටික නතර කරා. කීනම් පුරාණ නවන්නති සම්භව මම ඊට පස්සේ ඉතලා ඉතලා කාය දුස්සච්ච වාචී දුස්සච්ච මන දුස්ස කරන්නේ නැහැ. මම ඒක සීලෙන් අදිෂ්ඨාන කරලා තියෙනවා. නවන්නති සම්භව ඒ නිසා මම ඉස්සරහට එන්න දැන් ওই තියෙන පරණ ඒරියස් ගෙවෙන එක. ඉතින් ඒක සන්තෝෂයි මේක. ගෙවිලා ගෙවිලි වුණාට පස්සේ ඉවරයි. කීනම් පුරාණ. ඉතින් මේකෙදී අර භාවනා විපස්සනා දන්නේ කෙනා ශාසනය ගැඹුරු දන්න දෙකනා ඒ ඒ ස්වභාවය කියන දුකත් නතර කරන්න උත්සාහ කරනවා භාවනා ටෙක්නිකේ. ඒක නතර කරන එක නතර කරන් තියෙන ධර්මයේ. චරිචුරු ගන්න එපා, කියා පාන්න එපා. මේක තරන්න පුළුවන්. ඒවත් කියා පාන්න ගියොත් ඒවට ටෙක්නික්ස් දන්න ගියොත් අනවශ්‍ය දුකක් ඒක මේ බුදු කෙනෙක්වත් බලාපොරොත්තු වෙච්ච නැති මට්ටමක්. ඒ නිසා අපිට යම් ප්‍රමාණයක සූදානමක් තියෙන්න ඕනේ. හිතාමතා කරන අකුසල කර්මන්ත කරන සංසචේතනික දේවල් එහෙම නැත්නම් සසංකාරික දේවල් එහෙම නැත්නම් සවිඥානික දේවල් නැතර කියලා නැත්නම් ඒකට තමයි බල කියන්නේ. මොකද ඒක තමයි අංගවල තමන්ගේ මනාපෙන් කෙරෙන්නේ. ඒ කොච්චර නතර කරත් යටින් යන ප්‍රවාහයේ භවයේ ඒකේ යම් මට්ටමක් යනවා ඒක ඒකට දරන්න පුළුවන් අර සීලකින් මේක අරස වීමේ ආත්ම ශක්තියක්. ඒ වගේම මේ කවදාකවත් නැතර කරන්න බෑ මේකට පොර කාල වැඩක් නැහැ කියන දැනුමත් නිසා ඒකල දරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න ඉතරයි ඉදිරිපත් කරලා තියෙන ඉතින් අපිට වෙන කවුරු හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරනවා අපිට පුළුවන් මේ කාලේ ඒ ධර්ම සාකච්ඡාවක් සඳහා වැය කරන්න. ඒකට එකයි තියෙන්නේ කට්ටිය ඉස්සරහට ආවම ඊට වැඩිය හොඳයි. ඒක වගේ නේද? Swami wanted, how can we uh, uh, compare the Anapana Satipana now with the other meditation? I'm asking this question because when, when I'm in the Anapana Satipana, my mind goes away. So I try to do the mindful bhavana and bhavana bhavana, then I can see that my mind is still working there. So, but then I feel guilty because I I assume that Pranapanati Bhavana is, is more effective to train our mind. Is that true? Or what, what do you think? So, out of the information that you have given, what I can suggest is, uh, what you, the best is, you sit in a comfortable way, start with whatever may be your favorite bhavana, but Buddha Anusatyo Maitri. Once the mind come up to the certain maturity, certain kind of a calmness, then try anapana. If you can't start right, right from the start, if you can't get the anapana, then it's well good, well good. You start with what your favorable thing and let the mind to calm down. When the calm down, when the mind can calm down, your sensitivity increases. And don't push yourself and just see when the, the calming down mind, can you see, here now I am, or oh, now I am sitting. More than uh, scattered mind, this kind of a disciplined mind can come up to the present moment easily. So therefore, let the mind to start with whatever may be your favorite thing. Do up to a certain limit because only 20 to 35 minutes only you have energy in the mind after 35, 35 minutes, after 35 minutes you exhaust. Within that minute, within that 35 minutes, if you, if, if you won't get hooked up with your effective meditation, ultimately it will become very sour in taste and not uh, in a good productive way. So therefore, don't exceed 35, 40, 30, 40 minutes with the bhavana or buddhanasati. Do about 10 to 20 minutes of metta and buddhanasati and let the mind to calm down and then see the difference I would like to mention is, the Metta and Buddha knowledge you can't verify because they are mental objects. The body and the Anabanis which can verify, this is practical, this is uh, cross-materiality. The other one, the mind-made Metta, you can't perceive, uh, you can't touch it, you can't verify it. Buddha Buddhanusati, it's the qualities of the Buddha. Our mind can't comprehend, only little fraction we can do. But the breath is something verifiable. The sitting posture is something verifiable. So therefore, lesser chances for your mind to get mm, uh, conditioning with the with uh, anapana and body. Because it's a verifiability. It is it's a concrete matter. Matter is there. Therefore, it can't possible start with right from the materiality, start with whatever may be your favorite, and then come back to uh, the breath. Or otherwise, while talking one thing, another idea came to my mind. Once you comfortably assume your posture. Don't give any object. See whether you can perceive the sitting moment. Here now I am sitting. If that is not assured, I would say anything you are going to try just just artificial. If you can't bring the mind to the present moment even for a split second, I would say you are not qualified for meditation. So therefore start very beginning. Here, now, I am sitting. Make it as com comfortable as possible, as symmetrical as possible, as relaxed as possible and see how many thought min minutes, thought moments I can be with myself. You may be, uh, just to give an idea on that what I express, you may be living the 80 or 100 years of your life. There won't be even a single thought moment that you are living in the present moment. What a waste. Our mind is so hateful to the present moment. That is why we are worrying about the past, future, other people, other places. So therefore you have to hint the mind, you have to tell the mind, you can't live with yourself even for a split second. That's a good challenge because so much of hatred, so much of hatred to the present moment. So such a mind, such a hateful mind, what a kind of benefit, what a kind of well-being can create. It is creating ever hate. So that itself is a good uh, way of deducing could be all inferential. It is not religious, it is inferential, it is deducible when you are giving the full comfort and sitting, and if you can't bring the mind to the here and now I am sitting, what a sick mind, What a sick body. So, give the challenge to the mind back. Are you hating so much about your present moment? It's, it's a joke. It's a joke. Nothing serious. It is a good challenge. Then you go in front of the mirror. If you hate your body, hate your face, then you come up with makeup. If you love your body, what is the need of makeup? We hate the person, person feature. That is why we do makeup. It's, it's, it's so, so natural. It is so going back to the present moment back on the earth. So therefore, before going to any serious kind of meditation, make at least few minutes in your day, just before going to the sleep, or when you are, the best place the Buddha says is when you are in the toilet. Really naturally back. And see, am I aware of the present moment still, or I am thinking about the, what is next I am going to do. So, the, what a crazy life. But the crazy way, uchara dasawa kamme sampajanakari hoti, when you do the first job and the second job with the toilet at least, see how much is compassionate is, be aware of that very thing. Don't worry about anapana, don't worry about the mettabana, don't worry about buddhana, mettabana, you can do in the toilet. you will say it is go to the gandha kilia, not the vasiciliya. But I am telling is you can go to the vasiciliya, Still you can make it the same, I mean, just more than what you use the time in the Gandakili. Just be aware of your symmetrical sitting. And uh, the, our maths master, he told, he was a Catholic, he used to say, I don't believe any kind of liberation, any kind of release, but only release I can understand is when I feel <laughs> feel like urinating, if I get to place and when the urination takes place, I feel released. That is mathematical. When I feel to defecate, if I defecating, I feel it. This is called catharsis. It's called our dirt is going out. Meditation is the other part. Our mental stress, mental this thing is going out. Catharsis. So that we just start with the very sound, very natural, very down-to-earth thought moment, rather than introducing this formulas, uh, any chanting, any mantras, be here and now. And uh, that is possible only for human beings. Not a single animal in the world be aware of the present moment because their the instinct, sahajasa, is so fearful, they never can be happy in the present moment. They are always fighting for food or sex or whatever may be, never at rest. We look at the birds and the kind of thing, very beautiful. But only the human can be here and now because human mind has come up to a certain evolution. Of course, we have our basic needs and the necessities. Once that is got, once it is certainly, to at least to certain extent fulfilled, you can be aware. Here now I am sitting. And uh, if you go to the West, even 10% can't be in the present moment. They develop so much of fear. They can't close their eyes. They can't love their body. And they keep on crying for days whenever the mind comes back at home. As they have committed so much of crimes in the civilized world. And we are not, we have also done certain amount of crimes, but not up to that much. Yeah, we can be here and now, and that is what we call metta. It is the real meaning of metta. You see, you know, I am happy. I am happy. Mama nidukkema nirogiyama sovattema. How can you say, Mama nidukkema nirogiyama sovattema if you can't be in the present moment even for a split second? They are just words. They are just mantras. Won't make any change. So that is how you just see the image of the Buddha and go to any, any kind of religious places, you see what is the image they have. Crucifixion, snakes, skulls, weapons. They are full with these and desperate faces. The Buddha has no weapons, fully symmetrical and fully contented and serenity is there. And Buddha waits for that. Nothing we need as far as we are searching about, we miss the bus. We miss the present moment. So it's a, it's a beautiful thing that many people try to see this as a religious or spiritual, but I would say it is humanistic. Just try to be with yourself because really only we become human. Whenever we lost, it, lost the chance, we definitely go back to the hell. Hell is just like our second nature. After missing this, everyone has to go back and sign in the head office. After the, doing the job card, they have to go there. So while being here, if you can't touch the here and now, uh, forget about any kind of meditation. වර්තමාන මොහොත අපි ඒකට මේ කැමති නැත්te අපේ හිත දකින්න අපි අකමැති හින්දාද ඒ කියන්නේ වර්තමාන මොහොතට ආවම අපිට අනිත්‍යවල් ඕන විදිහට තියාගන්න පුළුවන් ශරීරේ නම් හිත වේගෙන් දුවනවා. එතකොට හිතේ දිවිම අපි කැමති නෑ හින්දා ඒක يعني මේ ශරීරයක් තියෙනවා ඒ මොහොතද අපි ගම ඕන විදිහට දේවල් තියාගන්න බැහැ කියන්නේ. මානසික ප්‍රශ්න ආරක්ෂා වෙනසනේ. භාවනාවට වාඩි වෙනකොට වර්තමාන මොහොතට ඇවිල්ලා භවනා කරන්න යනකොට අපේ මානසික තත්ත්වය මේ සම්මත හොඳට බුද්ධලා ආවොත් ඒක පහසුවක් වෙනවා අපේ සක්මන හරි අපේ ශරීරය අපලතාවයක් හරි ඉමතිකුල වර්තමාන මොහොතට මතක් කරලා එන්න උත්සාහ කරනකොට අපි එක්ක නිදිමත වෙලා ඉන්න නැත්නම් අපිට දේශයක් ඇවිල්ලා හිත මේ එතකොට එහෙම වෙනාගේ වර්තමාන මොහොත දෙන්න උත්සාහ කරන්නේ සුදුසුද? ඒක සුදුසු නමක් තියෙනවා. නමුත් ප්‍රතිඵල නොලබන නිසා මුලක් කාලවට මතකය එකෙන් ලැබෙන අපිට මේ අත්දැකීම අඹුල්. විතර මිහිරි අත්දැකීමක් නෙවෙයි. ඒ නිසා ආධුනිකව වග බලා ගන්න ඕනේ පරිසර සාධක සුදුසු නැත්තම් බාදි වෙලා හිතට තේරුමක් නැහැ. පුළුවන් තරම් පරිසර සාධක හරියන වෙලාවක් බලලා කරන්න කියලා අපි කියනවා පාර පනින්න ඉස්සෙල්ලා මට පණින්න පුළුවන් වුණාට වාහන නැති වෙලා බල්ල පණින්න ඕන. නැත්තම් හදිසි ගමන ඩ්‍රයිවර් ගෙත් නරක වෙලා තමන් ගෙත් නරක වෙලා. එතනින් ගියාම ඒකට අපි නසස්තරය කියලා කියන්නේ. මෙහෙනම් පාර පයින් බෑනේ මෙහෙ පාර පයින් තියෙන ක්‍රොස් එකේ විතරනේ ලංකාවේ පාර පයින් මොකටද ගන්නේ දන්නවනේ. අපිට ඉතින් දෙපැත්ත බල්ල පැනපන් වාහන ඇවිල්ලා හැප්පුණොත් එහෙම වැඩි අවු. කනවල තුඩේ රොකට් එකක් පත්තු කරන්න ගියාට ඒ ඔක්කොම ටයිම් කරලා තියෙන්නේ ඔක්කොම කරන්න ඉස්සලා. ලෙඩෙක් ඔපරේට් කරන්න ඉස්සලා කොහොමඩක්වත් යාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක බලනවා. හાર્ට් එක බලනවා. බලලා තමයි කියන්නේ යා ඔපරේෂන් එක සුසුසු. ඒ වස්තම ඔපරේෂන් එකට. ඉතින් එහෙම නැතුව මේ ලෙඩට හදිසි කියලා ඇක්සිඩන්ට් වලදී නම් කරාට ඒ බලන එකෙන් අපි ඉන්න තියෙන අනතුරු වලතාවක් ගන්න. ඒක කියන්නේ සප්පාය කර්ම සම්පාදේති, සාතච්ච කර්ම සම්පාදේති, සක්කච්ඡකාරී සම්පාදේති. සප්ප කර්ම එලවන්න Taman තමයි දන්නේ. ඒ සප්ප කර්ම කියනවාද කියලා හොයලා බලන්න දැයි ටික සප්පෙලා දෙන්න. ඒකද සක්කච්ඡාකාරී වෙන්නේ කෞරවයෙන් කරන්නේ. යන්නේ නැගම නෙවෙයි ඒ සඳහාම සිල්ලට කරන සුතුරිද්දක් කරනගෙන ඒ තැනකට ගිහිල්ලා සිල්ලුතුන් මැද ඉගෙන කරන්නේ. සාතච්ඡාකාරී සම්පාදනය ඒක නිතර නිතර කරන්නේ. ඒක තමයි තමයි තේරෙන්නේ දැන් මේ ඇදේට වෙලාව සුදුසුද නැද්ද කියලා මුලින් මුලින් ඒක කරන්න බෑ. ඉතින් මේ කරුණු ටික සක්කච්ඡ සත කරුණ එළවණ එක නිචපතා කරන එක එම්තන් ඒකට මේ ගෞරවයෙන් කරන එක වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරණ මොහොතේ කරන්න බෑ. ඒ කරන්න වෙන්නේ හොඳ බද්ද යවුවනේ ඉඳලා මේ ටික කරලා බෑ. එක්ස්පෙරිමන්ට් එක කරලා බෑ. ඒත් පරදින්න පුළුවන්. පරදින්න පුළුවන්. ඒකෙත් වර්තමාන මොහොත නොඑන්න පුළුවන්. මේ ප්‍රශ්නේ පොළවෙනකොට තමයි අයි වර්තමාන මොහොත එන්නේ නැති කියන්නේ. වර්තමාන මොහොත හරි ඒකාකාරයි. වර්තමානතර ගියාම තමයි කොටු වුණා, කොන් වුණා, තනි වුණා වගේ දැනෙන්නේ. වර්තමානකට හරීම නීරසයි. ඉතින් ඒ වෙනුවට අපි කැමති සමාජශීලී වෙන්න. ඒ වෙනුවට අපි කැමති වැඩි මිහිරි අධයකින් පටලවා ගන්න. ඉතින් එතකොට වෙන්නේ මොකද? මිහිරි දේත් එක්ක සමාජශීලී ජීවිතය කියලා කියන්නේ ඊට බඳම දෙපැත්තෙන් පත්තු කරනවා. ජීවිතේ ඉක්මනට ගෙවිලා යනවා. කෙලින් කරලාපත් උනොත් එක දැල්ලයි බොහෝ වෙලාපත් වෙනවා. මේ සමාජශීලී ඔය රස හොයන ජීවිත ඕනට ඉඳුරම් පිනවන්න ගිය ජීවිත ඊට බඳම දෙපැත්තෙන් දැලි දෙකක් නම් තියෙනවා. නමුත් ඉති උණු වෙන්නේ වැක්කෙරෙන්නේ පත්තු වෙලා නෙවෙයි. හිතා ගන්න පුළුවන් ඊටපන්දම දෙපැත්තේ පත්තු කරගන්න. ඒක තමයි මේ වර්තමාන මොහොත වෙනුවට ගෝඝෝෂෝ එකට ගියාට පස්සේ කානිවල් වලට ගියාට පස්සේ හරි ඉක්මන. හැබැයි ඉතින් අර ඖෂධ වෙනව බොරු කරයි. ඉතින් වර්තමාන මොහොතේ මේ ඉන්න කාටවත් එන්න බැරි නෑ. අපිට පේන්නේ වර්තමාන ගියාම මම නිකමෙක්. මම කාගවත් අවධානය ලක් වෙලා නෑ. ඒක හරි එකක් හරි. ඒක හරි නීරසයි. ඉතින් මේක හැඩ වැඩ දාන තමයි අපි හදන්නේ. ඒ වර්තමාන මොහොතේ ඔප කරලා දෙනවා. ඔප කරන්න කීයක් ගම ඊට පස්සේ පටලවෙන්නේ මොකේද කියලා කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ නිසා වර්තමාන මොහොත අපි ලබලා තියෙන උත්තරම දායාදයක්. නමුත් අසත්පුරුෂයාට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැ. බුදුජානනාංශ කරනවා ඒක දැනගෙන විවේකයක වෙන ඒකාකාරමයි. උදකලාව හොයන ඊයතුලත සැප හොයන මනුස්සය සත්පුරුෂයයි. ඒක නෙවෙයි ඕන කරලා තියෙන ඊට වැඩිය මේක නිකන් සිද්ධි බහුල eventful, dramatic දේවල් බවට කරන්න ගියාට පස්සේ පාලනයෙන් තොර වෙනවා. ඉදurang පුදුම විදියට අපිව උනන්දු කරවලා දෙනවා. නමුත් පරිසර දූෂණය වෙනවා. චිත්ත දූෂණයට යනවා. global heating එනවා. නොක ප්‍රශ්න එනවා ඒව වළක්වන්න බාරක් අපිට. ඒක ආවට පස්සේ කන්දක තිබුණ ගලක් තරලා ගත්තා වගේ ඉතින් ඒක ගලව තලාගෙන යනවා. ඇමරිකාවට කියනවා ග්ලෝබල් හීටින් ට්‍රීට් එකට අසම් කරන්න කියලා. අසම් කරන්නේ නැහැ. කාබන් කෝටයකට අසම් කරන්න කියලා. අසම් කරන්න බෑ. ඒගොල්ලන්ගේ පොලිසි එක හැටියට තියෙන ඊට වඩා දෙපැත්තේ බස්තු කරනවා. ඉතින් අපිත් නැන්නේ ඇමරිකාවට ඊට අපි මියන් හදන්නේ ඉගෙනගෙන මේක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදාන, ইনফরমේෂන් ටෙක්නොලොජි එක හදාන කොහෙද යන්නේ හදන්නේ. මේ සුද්ධ පිටිපස්සේ තමයි. යුද්ධයට බලන්න දෙයක් නෑ අපිට අපිට නම් තියෙන සුද්දගේ පස්ස පැත්ත බලන්න. මොකද යුද්ධ ඉස්සරයි කියන්නේ. යුද්ධය හොඳට කතා කරලා අහන්න මොනවද වෙන්න තියෙන්නේ කියලා ඉස්සරයි. උන්දේක හොඳටම පේනවා ඇමරිකන් කරට හොඳටම පේනවා. නමුත් තාමත් মালටිනේෂනල් කම්පැනි අර පරණ සින්දුවම කියනවා. අපේ කොඩිය උන්ට පන්ති කාමරේ මේ පරණ පචේම උගන්වනවා. මුන්ට টপ ක්ලාස් සයන්ටිස්ට් කෙනෙක් අහලා බලන්න අද උගන්වන ෆිසික්ස් එක මොකද කියන්නේ? අද පන්තිල උගන්වන ආවර්තය වගේ කොච්චර බොරුද කියන්නේ? කිමිස්ට්‍රි කියලා කියන්නේ මොන තරම් පචයක්ද කිය. අද කොච්චර මිනිස්සු දැනගෙන තියෙනවද කියලා එහෙම දෙයක් නැති බව. ඒ ඩිග්‍රියක් දෙන්න අර වරම පචය කියන්නේ. ප්‍රශ්න පත්‍රයට ඌ දන්න දේ ලියුවොත් පේ. අර පන්ති කාමරේ කියව පචේ ලියුවොත් අම්මා ෆුල් මාක්ස්. ඔන්න ඕක තමයි এডুকেෂන් කියන්නේ. අද අද තියෙන এডুকেෂන් එක. ඒ නිසා ඒක කෙරුවට කමන්නේ අපිට ඩිග්‍රී ඕනේ අපිට PhD ඕනේ හැබැයි අපි දැනගන්න ඕනේ මේක විහිළුවක් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා මේක පිළිබඳ අපිට බලක් ගන්න බැරි තද ගැම්මකට අපි අහුවෙලා ඉන්නවා. බැරි කියලා කියන්නේ ඒකට අපි එක්කෙනෙක්වත් බේරලා නැහැ. ඔක්කොම ඉන්නේ තද ඇඩික්ෂන් එකක. ඒකදී ඔක්කොමලා කරන නිසා දාලල්ලා කියන්නේ නැහැ. හැබැයි විඳවන්නේ තනි තනි. විඳවන්නේ තනි තනි. ඒක මේ නගරවල පොත්පත්වල පළවෙනි හෙඩ්ලයින්ස් වල නැහැ. ඒ වගේ තියෙන බොහොම ලස්සන දේවල් පුරංගනාවන් පුරවැසියන් පෙන්කෙලිනවා මේ ස්වර්ගේ පාරාදීසෙ. ඔතේක එකක් පුද්ගලික විදිහට දුක බැලුවොත් අපි අතර කිසි වෙනසක් නැහැ. ඒක වර්තමාන මොහොත නොමිලි හම්බෙන්න නිසා ලංකාවේ ෆ්‍රී এডুকেෂන් එක වගේ තමයි ලංකාවේ වර්තමාන මොහොත. විභාගේ පාස් වෙන්න නම් ටියුෂන් යන්න. ඉස්කෝලේ අධ්‍යාපනයේ පන්ති කාමරවල අධ්‍යාපනයේ බෑ. ඒ නිසා වර්තමාන මොහොත අගය කරන්නේ හොඳට සංසාර බය දන්න සංසාරේ දුක තේරුම් ගත්ත මනසට වෙනවා මේ නොමිලේ හම්බුණා උද්ධාජෝත්මයන් වහන්සේලා මේවා තමයි අගය කරන්නේ. හුදේකලාව විවේකේ. නමුත් ඒක වෙන්න සෑහෙන දුරට විඳවන්න වෙනවා. සංසාරය අත්තරදි කරන්න වෙනවා. ඒ නිසා අත්තරදි කරන එක වැරද්දක් නෑ. මොකද අපිත් මෙතෙන් ආවේ අත්තරදි කරලා. ඒක නිසා තේරුම් අරගන්න තියෙනවා මේ මේ තරම් වර්තමාන මොහොතක් එළම සිටු මොහොතක් තියෙද්දී අපි කොච්චර දවසේ චිත්තක්ෂණ කීයක් ජීවිතය අවුරුදු කීයක් අපි මේ මොන හරි දෙයක මත් වෙලා ගත කරන්න කැමැත්තක් තියෙනවා. හැම කෙනාම හැබැයි එක ඉන්න අපි කුඩු කාර් ඉන්න බයිනවා සුදු කේන මිනිස්සුන්ට බයිනවා හැබැයි කියලා. ඒ නිසා අපේ දිහා බලලා බයිනවා. මුන්ට පිස්සු තමයි එහෙම නැත්නම් මොකද මේක නැවත කල්පනා කරලා බලන්නේ ඉතින් ඒ එහෙම දෘෂ්ටි කෝණයකින් ලෝකෙ දිහා බලනකොට බුදුහමර භාගයට hina වෙලා අපි දිහා බලලා ඉන්නේ මොකටද කියලා හිතේ. බුදුහමර භාගයට hina වෙලා මිනිස්සු දිහා බලාගෙන ඉන්නා. අනිත් මේම තකතිරු જાතියක්. මේක තේරුම් ගන්න බැරුව රස හොයාගෙන ගිහිල්ලා කනට හැම නිසා ඒ ඒ කාරණා තේරුම් ගත්ත පස්සේ වෙනම ටෙලිග්‍රාම බලන්න ඕනේ චිත්‍රපටි බලන්න ඕනේ තමන් දිහා බලනකොටම පේනවා මොන විදිහේ නාටකමක් මේ කියන්නේ කියලා. හැම කෙනාම ඉතාම තාත්විකව රඟපානවා. ඒ තම තමන්ට අයිති රෝල් එක ඒ නාටකමක් බව දන්නේ. මේ හීනයක් බව දන්නේ. මේක විලුගුවක් බව දන්නේ. මේ හීනේ මරණ මොහොතේදී එළි වෙන බව දන්නේ. ඉතින් ඉන්නකන් නිදහස කරනු කී කියා පසර දම තමයි යන්නේ. අමාරුයි අමාරු වුණාට ඒ වර්තමාන මොහොතට කරන උත්සාහය පවා යෝග ජීවිතේ පවා වැන්දිය යුතු විදිය යුතු කියලා කියනවා. මොකද ඒ තරම්ම 99%ක්ම ඒකට එක්ක බෑ කියන එක කරන්න නැතුව අතාරින්. ඒ සමේ කරන උත්සාහය උනත් වටිනවා. ඉතින් ඒක ඇත්තටම මේ බුද්ධ බුද්ධ දේශනාවේ නෑ බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා පොතක් කියලා තියෙන ඥානමෝලී හඳුරෝ. ඒක මේ කොළඹිටි මහින්ද හඳුරෝ සිංහලට දැම්මා. බුදුචානන්සේ දේශනා කරපු කොටස. මම මට මේ දේ වුණා කියලා කෙලිම ත්‍රිපිටකයේ තියෙනවා. ඒකෙදි ඕව නෑ. ඕව පසු කාලීන සංග්‍රහ පිටියුවා. ඉතින් ඒකකට මේ ඒ කියන්නේ සිද්ධිය විස්තර කිරීම සඳහා අතිශෝක්තියට දාපු දේවල් කියලා තමයි කියන්නේ. එහෙම බුදුජානනාංශයේ මායя මායя විල කරදර කරන බව සඳහන් කරලා තියෙනවා. හැබැයි අර තරම් ලස්සන චිත්‍රයක්ම වල විස්තර කරලා නැහැ. මා ක්ලේශ මාර සංස්කාර අபிසංස්කාර මාර මච්චු මාර දේව පුත්ත මාර කියලා මාර සංකල්ප එක මාර සංකල්පයක්. <laughs> දැන් මම හිතුවනම් මට හිතලා තියෙන්නේ හිතවිල්ලක් නේ. ඒ හිතවිල්ලම තමයි හදාගත්තේ. මට හිතන එක නෙවෙන්නේ දැන්. ඒ අපි හිතන විදිය තමයි ප්‍රොජෙක්ෂන්ස් එක ප්‍රොජෙක්ෂන්ස් යන්නේ ඒ විදිහට. දැන් සම්මාසාර අපිට ඉංග්‍රීසියෙන් කියපු පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. ඉංග්‍රීසි ජීවිතයේ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ කෙටියෙන් කිව්වොත් කිව්වේ දැන් ඇත්තටම අපේ භාවනාවට මහ ගොඩක් කියලා දීලා තිබුණා ලේසියට අපි ලේසියට පටන් ගත්ත මයික්‍රෝ භාවනාව ඩ්‍රම්ස් ඒවා දේවල් නිවන් මඟ හොයාගන්න ඉන්නේ නැත්නම් මේ යථාර්ථයේ ලෝකෙ ජීවිත දකින්ද අපිට තියෙන කොටම පාර තමයි ස්වාමීන් වහන්සේගේ සතිය පිටුනවා කියලා ආනාපාන සතිය ආශ්‍රය කියලා දෙන්නේ. බුදුජානක මහත්තයා යථාර්ථය දකින්නමයි මේක කියලා දෙන්නේ කියන එක නේද කියන්නේ කාරණාව සිංහලෙන් කිව්වොත් හොඳයි කියලා මම හිතනවා. කැටකම් පළවෙනි ප්‍රශ්නේ නෙවෙයි පස්සේ වෙනම ගියා ප්‍රශ්නයක්. ඇත්තටම ලෝකයේ මිනිස්සුන් තියෙන ප්‍රශ්න, ලෝකයේ මිනිස්සුන් තියෙන අසහනී, ලෝකයේ මිනිස්සුන් තියෙන හීනමානී, ලෝකයේ මිනිස්සුන් ආදිමාන වගේ දේවල් එක්ක බලනකොට තාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි නිවන් දැකීමක්, මේ ආත්මේ නිවන් දැකීමක්, සත්‍ය ඇති හැටියට දැකීමක් එල්ල වෙන්නේ. ලෝකෙ කීටට ගොඩක් සංකීර්ණ දෙයක්. මිනිසෙකුට එහෙම දෙයක් එල්ල වුණත් ඒක විශාල පිනක්. ඒ වුණාට එහෙම එල්ලුනේ නැති පිනිස්සු අවජාතකයි අඩුකුලේ පහලයි කියලා හිතන්නත් නරකයි. මොකද ඒකට මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා බුද්ධඝම වගේ දෙයක් ගත්තාම සෞඛ්‍ය විද්‍යාවේ බැලුවොත් සංසන්දනය කරලා මේක වෙදකම හෙදකම කියලා දෙකම තියෙනවා. සෞඛ්‍ය වල තියෙන දෙයක් තමයි වෙදකමට වැඩිය හෙදකම හොඳයි. රාද මෙඩික MBBS කරපු මොකක්ද ඒකට කියන්නේ ඔය සැනිටේෂන් පැත්තයි කියුරටිව් තෙරපිටික් පැත්තයි කරන දෙකම සබ්ජෙක්ට්ස් මෙඩිකල් සයන්ස් වල ප්‍රවාහ දෙකක්. ඒ සැනිටේෂන් පැත්තට යන කෙනෙක් දොස්තර කෙනෙක් විදිහට ගණන් ගන්න නෑ අනිත් දොස්තරලා. ඒකට හේදකම කියලා දෙනවා. වේදකම කියන කට්ටිය නලාව දාගත්ත පස්සේ වේද ලෙඩෙක් වුණාට පස්සේ තක්කු මුක්ක දිව්වට පස්සේ ඒගොල්ලන් ඕන කරට ඉක්මන වෙදේ. අර තියෙන ලෙඩේ නැති කරන්න. ලෙඩේ නැති කරාට පස්සේ ලෙඩ නොවීම සඳහා කටයුතු උගන්වන සැනිටේටර් සැනිටරිස්ට් කියන කට්ටිය ගණන් ගන්නෑ. බුදුසසුනන්සේ ධර්මයේ තියෙනවා වේදකම හේතකම දෙකම. ඉතින් ඒකේ අර වෙස්ට් එකේ තියෙන්නේ වේදකම් වලට බුද්ධ ධර්ම තමයි. ඒක රෝග තනියට නැති කරන්න, මතකේ වැඩි කරගන්න, ප්‍රකාශ ශක්තිය වැඩි කරන්න මේ වගේ දේවල් තමයි ගොඩක් යන්නේ. ඉතින් එතකොට ඒ මිනිස්සුත් යම් ප්‍රමාණයකට බුද්ධ ආංශා බුද්ධ ජානවාසී පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නවා මේ මානසික අසහන වලට මයින්ඩ්ෆුල්නස් එකෙන් හරි භාවනෙන් හරි ප්‍රයෝජන තියනවා කියන. ඒකට පණිවිඩයක් කරනවා. ඒ වගේම මේගොල්ලන්ට හැකියාවල් වැඩිවීමක් වෙනවා. භාවනා කරන හැම කෙනාගේම තමන්ගේ හැකියාවල් පුදුම විදිහට වැඩි වෙනවා. ඉතින් ඒකත් බුද්ධ ආගමේ තනප්‍රිය භාවයට බුදු කෙනාට හේතු වෙලා තියෙනවා. නමුත් සරුවච්චන් වහන්සේ සරුවච්චන් වහන්සේ ගැන කතා කරනකොට කියන්නේ මේ වගේ දේවල් වලින් ජනප්‍රකට තමන්ගේ නිවන පිණිස සත්‍ය අවබෝධයේ පිණිස මේ ජීවිතේ නිවන් දකින්න යන්නේ කාරිට වැඩිය හොඳයි කියලා. ඉතින් මේවා සිද්ධ වෙන්නේ පුද්ගලයා තුළ පරිණාමයේ ක්‍රමයෙන්. ඔක්කොටම එක උතුම්ම දේ එකවර අවබෝධ වෙයි කියලා හිතන්න බෑ. අසහනක ඉන්නේ කරාට ඉස්සල්ලාම ඕන කරලා තියෙන අසහන නැති කරන්න. අසහන නැති කරලා ලැබෙන අතවාසිය මත අසහන නැති කරලා ඇති වෙන ශ්‍රද්ධාව මත තමයි සත්‍ය අවබෝධය තියෙන්නේ. ඒ නිසා කීපකට කියන එක්සිස්ටන්ෂලිසම් කියන එක කරා කියලා තියෙනවා. අපි ළමං කාලේ ඒ කියන්නේ ක්‍රීඩා දශකයේදී අපිට ඔය ජීවිතේ ප්‍රශ්න ඇත්තෙත් නෑ අසහන මොකක්වත් ඇත්තෙත් නෑ අම්මලා කතා කරන්න දෙනවා අපි ශ්‍රී ලංකාවේ ගත කරපු ජීවිතේ කොච්චර සුන්දරද කියලා බිලිකටු හැන්දෙන පොල් කටු කොත්තට ඉතින් ආයුබෝවන් කියලා ඒ සෙල්ලම් ජීවිතය ගත කරලා තමයි ටිකක් කල් ගියවසම් ලිංගිකකම් පහළට පටන් ගන්නවා. එතකොට ඔන්න ඔපොසිට් එකත් එක්ක ඇට්‍රැක්ෂන් එක එනවා. ආපු ගමන් දැන් පේනවා කෙටි සෙල්ලම් ජීවිතේ හිටියොත් මේ සැපට යන්න බෑ. ඒ නිසා එන්ගේජ් වෙනවා. එන්ගේජ් වෙලා බබා දෙන්න තුන් දෙනා හැමදාම සෙල්ලම් ජීවිතේ ගත කරන දැන් උතර බබාලා ඉස්සලා පිටු ගෙලින්න බැරි හින්දා දැන් ඔන්නේ ඊට පස්සේ හොඳ නරක දෙක බාරලා. අම්මල දාතල වෙන්න හදනවා. අම්ල දාතල වෙන්න හදනකොට අර සුන්දර ජීවිතේ ඒකාන්තෙම තමයි. ඒක ඉතාමත්ම අකමැත්තෙන් අපි හැම කෙනාම අතහැරලා තියෙනවා. ඕනකමක් නෙවෙයි කරන්න දෙයක් නැහැ. දරුවෝ ඉස්සරහා පිස්සු කෙලින්න බැරි නිසා. එහෙමයි අපේ ජීවිත සදාචාර වෙන්නේ පරිණාමයක් තමයි. ඉතින් සදාචාරයෙන් කියලා අවුරුදු 49 වෙනකන් සදාචාරයේ ඉන්නවා. 50 වෙනකොට තේරෙනවා මේකෙන් ගන්න දෙයක් නැහැ. දරුවොත් හැදුවා, පොතුත් ලිව්වා, හම්බත් කෙරුවා. උන් ගත භාගට අපිට ගලකන්නේ නැහැ. දරුවෝ ඔය ලියන ගෙවල් දොර හරියටම ගත භාග වඩන්නේ ඉව නඩත්තු කරන එක විතරයි තියෙන්නේ. දැන් මම හදාගත්ත මේ සදාචාරය අපි ඔය හිතන දේ ළඟා වෙච්ච මනුස්සයෙක් වෙනවා. ඒකෙන් මොනම විදියක්වත් පිටක් නැහැ. ඊට පස්සේ උට සත්‍ය අවශ්‍ය වෙනවා. සත්‍යයේදී මේ සදාචාරය පොඩ්ඩක් ඈඩ් කරන්න. ඉතාලම අකමැත්තෙන් තමයි අතාරින්න වෙන්නේ. ඒක ඇතැරිල්ල සත්‍යෙට ගියාට පස්සේ එතකොට එයාට තේරෙනවා ශ්‍රී ලංකාර වයසේ තිබුණ දේ දැන් අපිට අත්දැක ගන්න බෑ. ඊට පස්සේ සදාචාර වයසේ සදාචාර වෙන්න දඟල පුළා සදාචාර වෙච්ච වෙලාවෙ ලැබෙච්ච සාර්ථකත්වය සත්‍ය හොරකට නෑ. ශක්තිවාණි ඊට පස්සේ ජීවිත පිළිබඳ වෙනම පැත්තක් තියෙනවා. ඒ ආවේ කීයක්කාර කියන්නේ බුදුහාම කියපු පස්වල් සත්‍ය නෙවෙයි. ඒ නිසා මේ ඔක්කොටම හරියන විදිහට සත්‍ය විතරයි දේශනා කරන්න ඕනිකොත් ශ්‍රී ලංකාවේ ළමයින් බුදුහාමගේ පණිවිඩය නැහැ. ඒ වගේම මේ ගෘහ ජීවිත ගත කරන මනුස්සයාට බුදුහාමර මොනවක්වත් කියලා නැත්ව නෙවෙයි ඕනක් කියලා දෙනවා. එයාට කියන්න හොඳ නැහැ සත්‍ය ගැන. එයාට කියන්නේ මේ වයසට කරපෙන්න දෙයක්. දැන් මෝරලා එනවනේ දවසක. ඊට පස්සේ තමයි ධර්ම කියන්නේ. මේ මේ වයසට දාලා කිව්වට සමහරට අවුරුදු 7 දීම ওই දැනුම එනවා. ඒ මං ගිය පාර ඉස්ලාම් නිව්සීලන්ත ගිය වෙලාවේදී බන්ති ගුණරත්න හම්බුණා. ඇවිල්ලා හිටියා මට හරි සන්තෝෂයි තුනා මොකද මම බණක් කියන වෙලාවේ හැතැම්ම හතක් 80ක් ගෙවනව මගේ බණ අහන්න. මට බුදුම සතුටක් ඇතිවෙනවා මෙච්චර වැඩි හිටි සාමිචනම. ඊට පස්සේ ඒ සාංශේ විහිළුවට කතා කරලා කියනවා විහිළු. හරි හරි හරි. එයාට හරි දක්ෂයි. ඉජිලියන්ට ඊළඟාරේ ගිහිලි වෙලා අතබල සාස්ත්‍ර කියන කෙනකින් අහලා අත දුන්නලු හරියට ගාණක් ගෙවලා. දීවංශයව අතබල කිවලු මාත්‍යෝ 49 වෙනකන් හරීම අපලයි. පරිසම්බෙන්නේ ඒගොල්ලෝ හොඳ විස්තරයක් කියනවා. ඒක කිව්වලු සම්පූර්ණ අර දීප සල්ලි වලට ඇති වෙන්න කිව්වලු මාතර 49 වෙනකන්ම අපලයි. පරිසම්බෙන්නේ. ඊජිවංශය අතවගතව 49 න් පස්සේ ඊට පස්සෙත් අපලයි. ඒකකොට ඒක ලෑස්ති කිව්වලු වැඩි. අටේ සමයක පරිසම් වුණොත් ඒතුළු ටිකට ඉතින් කොහොමදත් අපලයි. ඊට පස්සේ කාට කියන්නේ? පොඩි කාලේ නම් අම්මට අප්පට කියයි. හම්බ කරන වයස නම් ඔන්න ඔෆිස් එකේ බොස්ට කියයි. දැන් බෙන්සින් ගත්තට පස්සේ කාට කියන්නේ? ඉතින් ඉවත පම්බපුව කියලා ඉන්න එක තමයි කියන්නේ. ඒක 49 වෙනකම් පරිසම් ගියලා. එච්චරයි කියන්නේ. ඒ 49 පරිස කියන බණ පොඩි උන්ට කියන්න හදපා. රතුටින් කිව්ව ජීවිත ගත කරන්න කියන්න යන්න එපා. ඒ ඒ මෝරණ වෙලාට ඒ ඒ බබාලට ඕනෝන බන බුදුරජාණන් දේකනේ තියෙන මේ මොකද්ද සර්වඥතා ඥානෙ මාංශාරිට ඒ ප්ලග් එකට ඒ ඒක ඒ පොකට් එකට ඒ ප්ලග් එක ගන්න දාන්නේ. අපි කරන්න හදන්නේ හතරස් වකටුවට රවුන්ඩ් ප්ලග් ගහලා කනෙක්ෂන් එක අප්සෙට් ගිහලා ස්පාර්ක් වෙනවා. එහෙන් මේෙන් දඟලනවා. ඉතින් උපකරණ ඒ නිසා මේ ප්‍රශ්නෙකට කාගේ අවශ්‍යතාවකට උත්තර දෙන එකයි පොදුවේ කියන එකයි සම්පූර්ණ වෙනස්. පොදුවේ කියනකොට අනුකූලට කියලා දෙනවා. තමයි කැමතිනටි ප්ලග් වෙන්න පුළුවන්. කවුරු ප්‍රශ්නයක් අහලා ඒක තේරුණා නම් ඉතින් අපිට ඒ තරමට ගැලපෙන කෙනාට එයාට එන්ට ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන නිසා. එතන මෙන්න මේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් මේ දෙක හරියට තේරුම් ගත්තේ නැත්තම් බුදුබණ පවා වැඩියට misappropriated. ගැලපෙන්නේ නැහැ. ඒක ඔක්කොටම කරන්න බෑ. අඩු ගන්න තමන්ට කරගන්නත් බෑ. තමන්ට තේරෙන්නේ නැහැ මේ උගාවක් කැමිෂ ලුක් කැමිෂ කරලා තිබ්බහම කොහොමද තමන්ට ප්‍රතිආහාර කියලා උග දෙන්නේ දන්නේ නැහැ. ඡාල් කැමිෂ කරලා තිබ්බහම තමන්ට ගැලපෙන්නේ කොහොමද කියලා බෙදාන ගන්න දන්නේ ඉතාමත්ම කලාතුරකින් කියන තමයි උග දෙනේ කරගේ ලස්සනටයි සුවඳටයි රසටයි කියවට ගැලපෙන්නේ. ඒක නිසා මේ මුත්තන් අපි ආනපන සතිය කරනවද, ධානුස්සී භාවනා කරනවද, මෛත්‍රී කරනවද, එහෙම නැත්නම් යෝග ව්‍යායාම කරනවද, එහෙම නැත්නම් wholesome foods පාවිච්චි කරනවද? ඒකේ මුළු රේන්ජ් එකම හැමදාම තියෙනවා. මොන්දේම එකෙන් විතරක් පුදන්න බෑ. ඒකට කවදාකවත් ඒක හැම දිනාටම ගෝචර වෙන්නේ නැහැ. ඒකට ගෝචර වෙන්නේ තාම සුළු පිළිසකට. මොන් සර්වඥාධිකේ තියෙන ප්‍රඥාව ගෝචර වෙන්නේ තාම සුළු පිළිසකට. නමුත් මහා කරුණාව කොඩම් පැදුර දිගේ ඇරියා වගේ ඕනම කෙනෙකුට යන්න පුළුවන් තරක් එක තියෙනවා. ඊගා සම්බන්ධ අපි ඒ මාසය භාවනා වෙනවා අපි මේ භාවනා කරන අපේ මොන දේක භාවනා කරනකොට කිසිම වෙලාවක් නැතිවම මම ආයාමයන් කියනවා නැති මනාකාරයේ මේ ආස්වාද ප්‍රසවාස කියන බලාගෙන ඉගෙනීගෙන ඉඳලා ඉත එකට මෙන්න එනවා එනවා කියලා කියන වෙලාවට හම්බුනේ ආ භාවනා කරනකොට මොනවද ආ මේ විවිධ ධාගේ විහාර භාවනා කරනවා එයා හයියෙන් ගොඩවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඇත්තටම කියන්නේ මේ වගේ භාවනාව හැදුනා. අර හැදුනා කියනවා නේද මම භාවනාව කරේ මම ඉන්නේ මම දැන් ගොඩවන්නේ යන්නේ කියලා. ඒකදී මට හිතට වේදනාවක් වගේ ආවා. ඒකත් මම හිතුවා දැන් මට මේ ගොඩවන්නේ නවත්තන්න බැහැ. මගේ භාවනාවට යන සමානයි මම තමයි ඉන්නේ ගොඩවන්නේ හද්දට බලාගෙන ඉන්නවා. මේ ගොඩවන්නේ හදනට කාලේ ඉන්න බලන්න කියනවා. එතන නියම ගොරවන හදේනවා. එතකොට මට පරිවිත ඒ ගොරවනට ගොරවන හදේ. හදයක් ඉන්නවා කියනවා තේරුම් ගන්න. දැන් ඒක හදයක් විදිහට කියනවා. මම හිතන්නේ මේකත් ගැරණීමක් කියලා මම මම මම දාන සංකල්පයක් කියලා කියනවා. එතන හදයක් විතරයි තියෙන්නේ. ඒක පස්සේ මම ඒ ඒ හදේ විහාර බලාගෙන ඉන්න කතාව කියන්නේ භාවනාවේ කාලය ඉවර වෙලා එන කච්චේ නැගිලා ගියා ඒ වගේත් මගේ හිත ඒ කච්චේ ගියාට පස්සේ පද කුරු කියනකොට හරිම හොඳට හිත සැහැල්ලු වෙලා සැහැල්ලු වුණා ඉතින් එදා ඊට පස්සේ භාවනාව ඉවර වෙලා කියනකොට මම මම නිදාගන්න ගියා මගේ ඔළුව නිකන් අතේ ලයිට් එක ගාලා වගේ දැන් හරිම තේරුනේ මේ ට්‍රේනින් එකක් විපාකහම වෙන මොකද කියන්නේ ඒක සමාන අපේ නිබ්බියයි කියන තේරුම නම මම මේ අර භාවනා නින ට්‍රේනින් එක සමාන අපිට ඉතින් ඒක අපේ හඳුනන්නේ මම භාවනා කරන කියලා වෙන මොනවද භාවනා කියන වචනේ මිස් මේ පරිදිර පාවිච්චි කිරීමක් විතර ප්‍රකාශය තියෙනවා. භාවනා කියන වචෙන්ද වැරදි අර්ථකථන දීලා තියෙනවා. අර ආනාපානේ සංසිඳන එක විතරයි භාවනා සත්‍ය හැිනකොට භාවනා කැඩුනායි කියලා තමයි හිතාගත්තා. මම ඉතින් තමයි භාවනා පටන් ගත්ත තැන. අපි භාවනා කියලා හිතන්නේ මෙහෙම ඉන්න එකනේ. සතිය පිටන එකවත් ඒක නෙවෙයිනේ. ඉතින් අපිට භාවනා පැත්තෙන් ඉන්නවනම් එන ඕනම දෙයක් අරමුණු වෙනවා මිසක් අර අරමුණු වේවා මේ අරමුණු නොවේවා කියවන ඒ කියන්නේ භාවනා කියන එක දන්නේ නැහැ. අනිත් එක ඒවා එන්නේ මොකක් හරි අපිට පණිවිඩයක් දෙන්නේ. ඒ පණිවිඩය හරියට පාවිච්චි කරුවොත් අපිට ඒකේ ඩබල් පොසිටිව්. චිකේ මෙතෙන් දැක්කල මේ මනුෂයා පුතිනෝනේ කියලා අපි අපේ හිත කරවන්න පටන් ගත්තොත් ඒ නයිකෙන් ඩබල් නෙගටිව්. ඉතින් ඒ කියන්නේ මම කියන භාවනා දන්නේ නැහැ. ඉතින් භාවනා දැනගන්නවා කියන එක පොඩි වැඩක් නෙමෙයි. භාවනා කියන එක සතිය කියන එක කල යුත්තේ මොකද්ද කියලා ඒක ඩිෆයින් කරගන්න මරණ මොහොතේ බෑ කියන එකයි මම කියන්නේ. ලෙඩ වුණාට පස්සේ බෑ. <clears throat> වයසට යන්න බෑ. අපි නෙමෙයි පුළුවන් වෙලා මේක ඩිෆයින් කරලා තිබ්බොත් ඕන වෙලාවක වැඩ ගන්නවා. ඒක නිසා යමක් සිදු වෙන්නේ <coughs> අපිට මොකද්ද පණිවිඩයක් කියන්නේ. අපි මේ ගහන්නු කරන්නේ පණිවිඩකාරයෙක් එක්කයි. පණිවිඩය ගන්න නැතුව. ඉතින් පණිවිඩකාරයට ගහලා ඉලුවට හරියන්නේ නැහැ නේ. ඒ මනුස්සයා මේ කුලියට ආපු මිනිස්සේ. අපිට කියන්න තියෙන ඔබ ආවේ මොකටද පණිවිඩය මොකටද කියලා. මේ මිනිස්සයා සද්ද කරන්නේ ගොරවිලි ශබ්දය. මගේ හිත ගෙරෙව්වේ නැත්තම් ඒකට ප්‍රශ්නයක් නැහැ නේ. ඊට පස්සේ තේරෙනවා මගේ හිතයි දැන් කරවන්නේ. ඒ නිසා ඒ සද්දෙට මම කරදර කරලා දැන්. සද්දෙ මට කරදර කරනවට වැඩිය මම සද්දෙට කරදර කරනවා. ඊට හිත ඇතුලේ වෙන්න ෆයිට් එකක් යනවා. මුතුජාන වාසේ සඳහන් කරලා තින්නේ පිටින් ඇතුලට එන සද්ද තරංග වල කිසිසේත්ම කෙලෙස් නැහැ. උඹ ඒකට දක්වන ආකල්පෙන් තමයි කෙලෙස් පටන් ගන්නේ. ඇතිට මනාපමනාප දෙකෙන් තමයි කෙලස් පටන් ගන්න. මොකද මේ මනාපමනාප දෙක චේතනයි සහිතයි. අර සද්ද චේතනා නැහැ. ඒ මනුස්සර කාටවත් භාවනා කරන්න ඕනකට කරෝනා නෙවෙයි. එහෙම කියලා හිතනවා. මොන්නේ බිව් බහු කරෝන බවක් දන්නේ නැහැ. ඉතින් කොහෙද මේ භාවනා කරන්න ඕන කමක් මේ නියට. නමුත් ඒකට අපි දක්වන ਵਿਚාරය මනාපමනාප දෙකෙන් තමයි කෙලස් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි හොඳට මේකට ද්වේෂ නොවි බලන්න හිටියොත් පිටින් ඇතුළට එනවා සද්ද තරංග වගේ. ඇතුළෙන් පිටතට යනවා ද්වේෂය. මේ දෙක ගැටිච්චෙන් තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඉතින් මම දොස් කියන්නේ පිටින් ඇතුළට එන සද්දෙට විතරයි. මගේ හිතේ මේ ඇතුළට ගියේ මගේ නැහැදිච්චකම, මගේ තුප්පහි ගතිය, මගේ කුප්පණ ගතිය, මගේ ද්වේෂය මට පේන්නේ. ඒ තාක්කල් මට වෙන්නේ මට මේ ද්වේෂය ඇති කරන හේතුව විනාශ කරන්න ඕනේ. වනසිතවිල්ලක් වැඩ ගන්න. ඒ වනසිතවිල්ලත් එක්ක මෙහෙන් ඒකට ද්වේෂය යනවා. බුදුදානස කියනවා උඹ වගකෙන්න ඕන උඹෙන් පිට වෙන ද්වේෂයට විතරයි. ඒක සචේතනිකයි, ඒක සංස්කාරමකයි, ඒක සසංකාරිකයි. ඔබ ඒක දැක ගන්න නැති වෙන තමයි මිනිස්සයා බුදින එකට හිත වෙලන්නේ. මම සුද්ධවන්නේ මම භාවනා කරනවා මට හොඳ ආනපාන දැනෙන්නුනා මගේ හොඳ සතිය සිවා කියන මම මම පෙඩස්ටලයක් උඩ තියා වයිට් වොෂ් කරගන්න ගමන් අරකට දොස් කියන්නේ නැහැ නමුත් ඒ වුණොට සද්දදී අහගෙන හිටියොත් පේනවා ආනාපානේ වගේම සද්ද මතත් භාවනා කරද්දී ඒක වඩා හොඳයි ඒකට එන්න පේස්මේකර් එකක් තියෙනවා. අතරමැද පේස්මේකර් ඉන්නවා. ඒ කියන්නේ මම වෙන්න කරන ප්‍රතික්‍රියාව දිහා මම බලන්න ඕනේ වෙන කෙනෙක් බලන විදියට. ඒක තමයි විපස්සනා කියන්නේ. බලන පස්සේ පේනවා. ඉතින් අපි දැන් මියුසික් අහන්න ගියාම සද්දකින් නිජොලි වෙන්නේ. දැන් මේ සද්දකින් නිතරහ වෙලා ඉන්නේ. මිස්කිවිලි සද්දකින් අපි සන්තෝෂ වෙනවා. දැන් මෙතන ඒකත් ඒ මනසගේ වැත්තේ හොඳ මියුසික් එක රිද්ම් එක නා. මාලිගාවත් ලීමෝලෙන් එන සද්ද වගේ එනවනේ. ඕක හුඟන්නේ නෑයි. දැන් මාලිගාවත් ලීමෝලේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන්න ගිය මනසට ඒක පොසිටිව් සවුන්ඩ් එකක් නේ. ලංකාවේ තියෙනවා රේඩියෝ එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ආගෙන ඒ හොඳ ඇතෙන්නේ මාලිගාවත් ලීමෝලේ. මේ කෙනෙකුට කියන්න තියෙන යුනිවර්සිටි ගින්න දාගෙන ආයේ යන්න දෙන්නේ මාලිකාවත් එළි මොකද කියපොත් තරහක් නෙවෙයි එන්නේ ඇතුලෙන් hinaවක් යනවා දැන් ඒකකොට හැඩේ වෙනස මම ඒක කියන්නේ ඒක කියන්නේ නැතුව මේකට ඇතිවෙච්ච අප්‍රසන්නතාවය මගේ දරුවේ ඒකට මනාපයක් ඇති නම් ඒත් මගේ දරුවේ ඒකට විතරයි මම ඒ උපන් සාසිකට විතරයි මම අසං කරන්න ඕනේ අර සද්ද දරුවගේ උපන් සාසිකේ මට අයිති නැහැ මොකටද ඒක ප්‍රසං කරන්නේ ඒක දැක්කට පස්සේ තේරෙනවා භාවනා කරන්න පටන් ගන්නකොට නම් නිස්සද්ද භාවය ඒ රූප නැති තැන අන්ධකාර ඔක්කොම ඕනේ. ඒක පුරුදු වුණාට පස්සේ තවදුරටත් ඒ භාවනා මධ්‍යස්ථාන ඕන ඕනේ නම් දැන් තාම කිරිබොන දරුවෙක් මිසක් හැදිලා වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානල කරදර කරන කටියට වඳින්න වටිනවා. අනේ මේ මිස විතනේ කමටහනක් දෙන්න. <laughs> ඒ වේවුසයඩෝ කියලා තියෙනවා විවිධාඩෝ කියලා කියන්නේ ගෝහෙන් කජීගේ ගුරුන්නාංශගේ ගුරුන්නාංශය. ඒ කියන්නේ ගෝහෙන් කජී ගුරුන්නාංශේ උබකි. උබකින්ද උදව් කරුවේ විවිධාඩෝ ඉගෙන ගත්තට නැති ආමකනේ නමුත් ಗುಣ තිබිලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ දෙකින් කතා කරන්නේ. ඒ ස්වාමීන් කියනවා භාවනා කරනකොට යවගල් කහින. සම්මන් කවුරුහරි ගොරවනවා. එහෙම නැත්නම් කවුරුහරි ඇවිල්ලා බස් මත ගාලා වාඩි වෙනවා. වාඩි වෙනකොටම මට ද්වේෂයක් අනිවාර්යෙන් එනවනේ. අයියෝ මේ දවස් 10ක් නේ වාඩි දාගෙන ඉල මෙතන වාඩිනකොට පස්සේ මේ යකා මේ පිටිපස්ස ඇවිල්ලා සල්සිසිසි මල්ලා කොල්ලන්ට පටන් ගත්තා මෙතන කියලා. එනවනේ කොහොමඩක් අත්ත වැඩි යනවනේ. ඒක තියෙනකොට රිවර්ඩෝ කියනවා උඹට දැනගන්න පුළුවන් නම් මගේ සතිය කැස්තරත් කැඩෙන සතියක් කියලා. මගේ සතිය සිරිසිරි මල්ලටත් කැඩෙන සතියක්. මගේ සතිය නිකන් ගොරෝනෙකට කැඩෙන සතියක් කියලා. ඔබට එකයි කරන්න තියෙන්නේ ඔබේ දුර්ලභම දැනගන්න. ඒකilla භාවනා කරපන් කවදා හරි අනිත් දවසේ කැස්සක් ආවත් කැඩෙන්නේ නැති සතියක් ආපු වෙලාවට. සිරසික් මල්ලා හේතුවත් සද්ද කැඩෙන්නේ නැති සතියක් ආපු දවසට. දොරක් ඇහුවත් කැඩෙන්නේ නැති සතියක් ආපු දවසට තේරෙයි. අර මනුස්සයා තමයි මට මේ අප්ලිස්මන්ට් එක දුන්නේ. අනපේක්ෂිතව සද්ද කරපු මනුස්සයා තමයි මට මේ එක්සර්සයිස් එක දුන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා භාවනා ශාලාවට ආවොත් ඔබට හිතේ කියලා කියනවා ගිහිල්ලා වදින්න. හැබැයි නැගිටලා ගිහිල්ලා වදින්න තරම් තකතිර වෙන්නත් එපා කියලා කියනවා. ඉතින් ස්තුති කරන්න කියනවා මේ කරදර වලින් තමයි අපිට මැචියුරිටි එක දෙන්නේ. පටන් ගන්නකොට අපි කාටත් නර්සරි එක තියෙන වගේ මූලික தত্ত্ব දෙන්න ඕනේ. මොකද පවුල වල පමණ මේ කරදරත් එක්ක අපි ඒවල රුස්සන වෙලාවලු තියෙනවා, නුරුස්සන වෙලාවලු තියෙනවා. ඒ තුල තමයි ට්‍රේනින් එක යන්නේ. ඒ ට්‍රේනින් එකේ අපි ඇතුළත ගුණ ටික වැඩිවුණාට පස්සේ ඒ පිටින් එනවට තියෙන මොකද්ද ඉමුනිටි එකක් ඇතිවෙනවා. ඒ ඉමුනිටි එකේ එන්නේ ත්‍රෙට් එකක් තියෙනකොට විතරමයි. ඉමුනිටි එකේ එන්නේ ත්‍රෙට් එකක් තියෙනකොට විතරමයි. ඒක ටික ටික ටික ටික නැගලා ඉමුනිටි එක ආවට පස්සේ තේරෙනවා කවදාකවත් හිතවතෙකුට මට ඉමුනිටි කරන් දෙන්න බෑ. මට ඉමුනිටි කරන් දෙන්න පුළුවන් හතරකට විතරයි. කවුරු හරි ඉරිටේට් කරව කෙනෙකුට කරදර කරනකොට විතරයි මට ඉමුනිටි කරන් දෙන්න පුළුවන්. ඒ නිසා අපිට තේරෙන පටන් ගන්නවා මේ හැම හතුරුකමකම ආමුද්‍රව්‍යයක් තියෙනවා. රෝ මැටීරියල් එකක් තියෙනවා ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ආන්නේව කටගෙන කරගෙන ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්න මේ ලෝකේ කියන්නේ හැම සංඥා මට්ටම්ම තියෙන පද්ධතියක්. අපි අපිට අවශ්‍ය මට්ටම අවශ්‍ය සංඥා වර්ගන සතිය දිනු කරන දිනු කරන ගියොත් අපිට ලෝකේ තියෙන සංඥා ඔක්කොම ඉක්මවන්න පුළුවන්. සර්වච්‍ය වෙන්න පුළුවන්. ඒකට අදාළ වෙලාවේ ඒ අදාළ අනතුර එන්නේ ඒක මොකද්ද හේතුඵල ධර්මයකට. ඒකත් ලෝකේ තියෙන ලස්සන දෙයක්. අන්න සුන්දර දෙයක්. අර මේ ඊස්තටික් දෙයක්. හැබැයි ඒක හරියෙමිනට විතරයි ඊස්තටික් වෙන්නේ. අර කනුසයට දත කනවා කෑ ගහනවා රණ්ඩු කරනවා හරිය නැති කරා. ඉතින් අද ලෝකේ පොත යෙවිලා හරියක් යෙවිලා තියෙන හරිය නැති මෝඩයක් උඹිවා. භාගට සම්බිච්ච අලසම පොත් ලියන්නේ. එමේ කිව්වා හරි ආරම්භ කර කර කියන. කලාතුරකින් කෙනෙක් ඉමේක ගිහිලව විනිවිදලා ඒකෙන් අපි ඉමුනිටි කර කතා කරලා කියනවා ඒක එයාගේ දෝෂයක් හරි හරියක් නෙමෙයි මම කරගෙන ගිය භාවනා නිසා මට මේ මේ වැරද්ද විනිවිදින්න පුළුවන් වුණා. මට මේ සිද්ධිය හරහා දකින්න පුළුවන් වුණා. එතකොට තේනවා ඊට පස්සේ ඊට වැඩි ලොකු එකක් ඇවිල්ලා හරහා දකින්න තමයි ඊගාවට දැඟසොට මාලිගාවත් ලීමෝල ගාවටම ගිහලා ඒක අද භාවනා කරනකොට වෙරවිල්ල මදිය ගාට. එදා හිතනවා ඊට පස්සේ මම මාලිගාවත් ලීමෝල ගාවට ගිහලා භාවනා කරන පුළුවන් දෙයක්. ඉතින් එන්නේ එන්නේ එන්නේ තමයි උසස් වීමක් වෙනවා. ඒක තමයි ආර්ය වෙනවා කියන්නේ. මේක තමයි උත්තරම தත්ත්වයටපත් වෙන්නේ කියන්නේ. ඉතින් ඒක නිසා හැම වැරද්දකම හැම අඩුපාඩුවකම රීසයිකල් කරන්න පුළුවන් කතියක් තියෙනවා. ඒවා යුතා ගන්න හැබැයි ඔක්කොම අල්ලන්න යන්න එපා. ඔක්කොම කරන්න බෑ. අපේ යම් ප්‍රමාණික alignment එකක් ආවට පස්සේ ඒ alignment එකට ගැළපෙන <clears throat> අභියෝගයක් අපේ හිත ගන්නවා. අරගෙන ඒක විනිවිදින විනිවිදට පස්සේ මේක පන්නර ලබනවා. ඊට පස්සේ ඊට වැඩි ටිකක් ලොකු අභියෝගයකට ඕමෝමෝම ඒ මුළු ලයිෆ් ජීවිත කාලය පුරාවටම යන පරිශීලනයක් නෙවෙයි. ඒකේ හරීම ස්වභාවික දෙයකින් තමයි අපි පෝෂණය ලබන්නේ. අදාගත්ත કૃත්‍රිම දේවල් වලින් නෙවෙයි. අදාගත්ත કૃත්‍රිම දේකින් අපි පෝෂණය ලබන්නේ ආරම්භක යෝගාචර විතරයි. එයාට ඕන අයිඩියල් කන්ඩිෂන් එක ශබ්ද නැති, රූප නැති, වෙන වැඩ නැති වගකීම් නැත්නම් කියලා පටන් අරගෙන එමේ දෙමේ දෙමිට වැඩෙනවා. ඉතින් ඒකයි විපස්සනාවේ තියෙන సౌందර්යය පරිසරයත් එක්කමයි හැදෙන්නේ. පරිසරය වෙනස් කරන්න යන්නේ නැහැ. මේ පරිසරයෙන් එන බාධකවලට වෛර කරන්න යන්නේ නැහැ. වෛර කිරීම තමන් ආහාර කරගෙන ඒ කර්මණක් කරගෙන තමයි ගමන යන්නේ. ඒ නිසා මේ මේ පුත්‍රජානන්සේ ඉන්න කාලේ මේ භාවනා මධ්‍යස්ථාන ගුරුවරු මොකුරක්වත් තිබුණේ නැහැ. තන්නේ කර ස්වභාවික පරිසරේ කරලා කරලා කරලා තමයි අපි අද ගොඩාක් මේ භාවනා මධ්‍යස්ථානවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. භාවනා පෝස්චර් එකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. අරමුණකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒක හෙල්ලිච්ච ගමන් අපි ඉතින් චෝදනා කරනවා. මොකද භාවනා කරන කතිය වඩන්නයි. භාවනා කරන්න ඇති ඇති දකින්නයි කියන පණිවිඩය මතකම තියෙනවා. ඊට පස්සේ ඒකට බාධා කරන අයට රණ්ඩු කරන්න පටන් ගන්නවා. රණ්ඩු කරන්නේත් නෑ. දන්න මනුස්සයා ඒක මේ අර චක්‍රීකරණය කරලා ප්‍රයෝජන ගන්න බලනවා. ඒක මේ බාලදක්ෂ ව්‍යාපාරේ ටිකක් උගන්වනවා. ඕනම දෙයකට හැඩ ගැහිමේ හැකියාව. උචිඥාන්සෙත් ඒක මේ භාවනාවෙන් පරියන්ගේ සක්මනේ එදින්දා වැඩවල සත්‍ය ප්‍රවැත්ීමේ ටික ටික ටික ටික අපි පුරුදු කරනවා. හොඳයි ඒ වගේ අත්දැකීම් අපි සභාගත කරන එක කටියට සාකච්ඡා කරන එක හොඳයි. මොකද එතකොට මේ පොඩි දේවල් වල කරන චෝදනා පැත්ත කර දාලා චෝදනා කාර්ක තමගේ හැකියාවල් බලලා ඒක විනිවිදීමේ ක්‍රම සහ විදි කෙනෙකුට මතුවෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් කිව්වනේ දැන් අපේ ඉතින් වතාවේ හිතට ආවම අපි ඒක ගැන ඒක රියැක්ට් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. එතකොට අපි ඒ පවක් නෑ කියලා අපි කලින් සිතෙන්නේ නෑ කියලා. අත්තා. දැන් අපි මොන හරි කරොත් තම තරහ ගිය සමාජයේ හරි සිදුවෙන්නේ. දැන් අපිට දැන් සමාජයකට දැන් විපාක හරි සිද්ධ වුණා අපිට සිද්ධ වෙන්නේ. පසුතැවිලා හිතට ආවොත් අපිට ඒක ඉතල හිතන වෙනවනම් ඒකෙන් අපිට කර්මයක් ඇති වෙනවද? අපි රියැක්ට් කරන්නේ නැත්නම් ඒකෙන් අපි අපි දුක් වෙනවා. නෑ පසුතැවිල්ලක් එන්න බෑ රියැක්ට් කරන්න නැතුව. පසුතැවිල්ල කියන්නේ අනිවාර්ය රියැක්ෂන් එකේ ප්‍රතිඵලය. ගැටුමක් නැතුව ෆ්‍රික්ෂන් එකක් එන්න බෑ. ෆ්‍රික්ෂන් එකක් නැතුව ගැටුමක් එන්න බෑ. ගැටීම කියන්නේ ෆ්‍රික්ෂන් එකක්. පසුතැවිල්ල කියලා කියන්නේ අතීතාණු දහවන චිත්ත වික්ඛෝපාණු පයිත සමාධිස පරිපක්ව. අතීතයේ ස්පර්ශණය කිරීම වර්තමානයේ පණ යාමක් සමාධිය කැඩීම සමාධිය කැඩීම ඒ නිසා පසුතැවෙනවා කියන්නෙම නීවරණයක් කුකුච්ච කියන නීවරණය ඉතින් ඒක ඉතින් කෙලස්ද කියලා අහන දෙයක් නෑ නීවරණ කරන කෙලස්ද කියලා අහන දෙයක් තියෙනවා වතුරට කරන මේකේ දෙත ගැටි තියෙනවද කියලා කවුරු හරි අහන්න ඕනේ වතුර ගන්න දෙත ගැටි තමයි ඒ නිසා පසුතැවිල්ලක් එන්න බෑ රියැක්ෂන් එකක් එන්නම පසුතැවිල්ල ඒක නෙවෙයි ලස්සන වැඩි අපි හරි කැමැති රියැක්ෂන් එකට අපි හරි කැමැති පසුතැවිල්ල අපි මුළු ජීවිතේම අපි කර්ම හොයා ඉන්නේ පසුතැවෙන්න දෙයක් නැති. පසුතැවෙන්න දෙයක් නැත්තම් නිවුස් බලන්න. ඒක දිනවනේ ඉතින් ලෝකේ තියෙන කුණු හරප ටික ඔක්කොම මොනවාක්වත් නැතිවම හරි පාළුවේ කියලා ප්‍රවෘත්ති බලන්න. පත්‍රේ කියනවා. ඉතින් ඒක දිනව පැකට් කරලා කැටකඩ ලෝක වෙච්ච අපරාජික සේරම අසාධාර්මික සේරම කරන තුප්පහි වැඩ සේරම ඉතින් පත්‍රේ වැඩි නැත්තම් රැයට කෑවේ නැතුව. මොකද එදා ඩෝස් එක මදි පසුතැවිලි ඩෝස් එක. ජනමාදී කියන්නේ සුද්ධ පසුතැවිල්ල. ඒක දන්නවා මිනිස්සු ටෙන්ෂන් එකේ තියාන හිටියොත් පාලනය කරන්න ලේසියි. නිසා ජනමාධ්‍ය හරහා දෙන්නෙම ලෝකේ තියෙන ඉතාමත්ම කැත බෲටල් දේවල්. හැබැයි ජනමාධ්‍ය වලින් හොදක් කරන සියලු බෲටල් වැඩ කරන්නේ තුම්මයි. ජනමාධ්‍ය වලින් තමයි ඔක්කොම කැත වැටික ලෝකේ කරන්නේ. උන් ඒක සැලසුම් කරනවා බලපල්ල හිටුනේ නැත්තම් මෙහෙම දෙයක් කියලා උන් ඒක කරනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපිට මේ ප්‍රවෘත්ති නැතුව ඉන්න බෑ. ඉන්න බලන්න ප්‍රවෘත්ති තුන පාහර ගතිය කොච්චර විවේක වෙන්න ගියත් ඒක ඇවිල්ලා අපි ළඟට අපේ මල්ලට ප්‍රවෘත්ති අයින් වෙන්න හැදුවත් ප්‍රවෘත්ති ඇවිල්ලා වැටෙනවා. මේ අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි වර්ල්ඩ් එකේ කියලා මතක තියාගන්න. ඒ නිසා අපේ පසුතැවීම අපිට මේ මාළුවට උම්මලකඩ වගේ. උම්මලක නැති චා රසමයන් කියන්නේ. පතෝල මාළුවක් වෙනකොට උමලකට දැමෙන ඒ නිසා දවසට පසුතැවිලි ඩෝස් එකක් ඕනේ. හැම කෙනාම හරි ආසයි ආපු ගමන් කාටද කියන්නේ. අපි වැඩේ නෝ ඔයා දන්නේ නැහැනේ මට වෙච්ච වැඩේ කියලා. ඉතින් එයා කියනවා එයා කතා ඔයා දන්නේ නැහැ ඕක කියනවා මට මේකයි උනේ කියලා අරයා ඉවර වෙනකම් මෙයා ඉන්නේ ආයෙත් පස්සේ කියනවා. ඉතින් ඕක තමයි උදේ ඉඳලා හැන්දෑවට කච කචේ. අපිට මතක තියාගන්න අපි කුතුමාකාර ආසයි ඒක අටුවාචාර්ය වංශලා සඳහන් කරලා තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා කියන්නේ. දුක පිළිබඳ අවිද්‍යාවට තමයි අපි තණ්හා කරන්නේ. ඇත්ත දකින්න අපිට කැමති නැහැ. ඇත්ත දුර්ලභ දුර්ලභ නිසා නෙවෙයි. දකින්න කැමති නැහැ. අපි කැමති මේ රස දේ. මේ දිලිසෙන දේ. ලස්සන දේ බල බල ඉන්න පසුතැවිල්ලට පුදුම ආසාවක් තියෙනවා. ඕන්නේ එන්නේ සතර තමයි පුතඥය කියලා කියන්නේ. පරිසවිලට ආශා කරන සතාට ගොන දීලා තියෙන නම තමයි පුතඥය. එදීම කොච්චර භවනා කරත් වැරදිච්ච ගන්න දෙත්ත විතරයි කතා කරන්නේ. කවදාකවත් භවනා හරියට ගැන හරියට දෙයක් ගැන වචනයක් කතා කරන වැරදිච්චව ගැනමයි නැවත නැවත අපි වලට සත් හරක් කාලා රැයට වමාරලා කරනවා කියන එකක් කරනවා. ඊග කිටේච රුමිනේෂන් අපි වැරදි ටික නැවත නැවත හපා කෑම තමයි දවස පුරා කරන්නේ. ඒක බුදුන් සඳහන් කර තියෙන කාන්තාරයක් වගේ. ආස භාවයක් කියලා හිතුවත් ඉල්ලුවත් ඒක අයිස් කරන්න බෑ. ඒ තරම් කාලයකයි පුරුදු වෙලා තියෙනවා. මේ නැස්චාර්ත්‍යයට වැරද්දට පස්තවිල්ල මේ හුවා දක්කලා. මේ සම්පූර්ණ සාහිත්‍ය ලෝකය කියන්නේ ඒක තමයි. චිත්‍රපටි කියන්නේ නාටකම් කියලා කියන්නේ පත්තර කියලා කියන්නේ නවකතා කියලා කියන්නේ ඔක්කොම ගන්නේ කාගේ හරි පසුතැවිල්ලක් අලුත් කර කර අලුත් කර කර දෙනවා. දීලා තියෙන පොත්වල මේ සුඛාන්ත පොත් කීයක් තියෙනවද කියපන දුක්ඛාන්ත පොත් කීයක් තියෙනවද අද මේ චිත්‍රපටි වල ලෝකේ දුක්ඛාන්ත චිත්‍රපටි කොච්චර දෙනවද බලන්න සුඛාන්ත චිත්‍රපටි කොච්චර තියෙනවද අපි දුකටමයි කැමති දුක තමයි නැවත නැවත අවුස් අවුස් බලන්න කැමති ඒ කියන්නේ කියනවනේ කියන ලෝකේ ප්‍රසිද්ධ මිනිමරුමක් වෙලා තියෙනවා පස්සේ ජෝතිජ්ජලෝ මරපු මේ අපරාධකාරයා මරලා තියෙන්නේ ප්‍රසිද්ධ වේදිකාවක ලක්ෂ 5කට දෙන්න පුළුවන් මේ ශාලා මේ පිටියක ගිලටින් බ්ලේඩ් එකෙන් ටික ටික ටික ටික බෙල්ල කැපෙනවා. ලෝකේ වැද්දිම ජනකාව එකතුනේ එදා කියලා තියෙනවා. ඒක බලන්න. තරම් අපි කැමති බ්‍රූටැලිටි. බැන බැන ඒකමයි බලන්නේ. මම නිතරම කියනවා කවුරු හරි මේ භාවනා කරන එක පැය තුනක් පෙන්නන ගිහින් බලන්න ටෙලිවිෂන් එකේ සීදේ ටිකක් තියෙන බලයිද කියලා. ටෙලිවිෂන් එක ඔසලා පොළවේ ගෑවේ නැත්තම් පොඩි. ඒ තරම් බෞද්ධකමක් අපි ළඟ තියෙනවා. මොන හරි අපරාධයක් කරන එකක් පෙන්වන්න බෑ. අල්ලපු ගෙදරට කතා කරලා දැක්කිනත් මේ ඉන්නු මේ මේ දැන් පෙන්වනවා මේ මේ පුදුම ආසාවක් තියෙන්නේ. ඒ පශ්චාත්තාපයටයි අපරාධයටයි ඒ ලේවලම කියන එකක්. හැදිලා ඒ ඒක තමයි කන්ඩිෂනින් කියලා කියන්නේ කන්ඩිෂනින් එකේ හැදෙන්නේ පුදුමාකාරයි ඒක ඒක කවුරු දැනගත්තද දැනගත්තත් අපේ ක්‍රියේටිවිටි එක සම්පූර්ණ තියෙන හේට්‍රඩ් එක අපේ මුළු නොලෙජ් එකම හිටලා තියෙන හේට්‍රඩ් එක ඒකයි අද ලෝකෙ මෙච්චර මේ ක්‍රියේටිව් වෙන්න හදාගන්නේ ඒකයි අද ලෝකෙ මෙච්චර නොලෙජ් එක පිටිපස්ස වෙන්නේ ඒක නෑ වර්තමාන මොහොතේ කියලා වර්තමාන මොහොතේ සැපසේ ඉන්න මනුස්සයට ක්‍රියේටිවිටි එකක් ඕනේ නෑ රිසර්ච් ඕනේ නෑ වර්තමාන සැපතේ ඉන්නේ කෙනාට නොලෙජ් එකක් ඕනේ මොකද නොලෙජ් එක තියෙන තාක්කල් ඉන්න බෑ වර්තමාන. අද ඒ තරම් අපි ජාතික වශයෙන්, රජයක් වශයෙන්, පවුලක් වශයෙන්, ගමක් වශයෙන්, රටක් වශයෙන් නොලෙජ් එක ඊට පස්සේ අර මොකට ඉන්නේ? දැන් කන්ටේන්මන්ට් එකක් නෑ. දැන් සතුටක් නෑ. කල්සන් ඉන්හස් ප්‍රතිවිෂන් ඉදිරියට අපේ අවශ්‍ය කැඩියට හෝ සපේකටි ඉපදුනාට පස්සේ ආයෙ ලැබෙන අත්දැකීමෙන් මොකක්මනක් කියන එක දෙන්නත් නැත්නම් සංසාරමය වශයෙන් ඊට මත දෙකක් තියෙනවා සර්වඥාන්සේ ප්‍රසිද්ධ කරන ප්‍රකාශ කරන පුනරුත්පත්ති නිසා පරිමරි උපදින්නද ටෙස්ට් එකේ පෙන්නනවා RNA DNA හැදිච්ච හැටි RNA DNA එක ඉස්සල්ලාම ඒක ශෛලී සතෙකුට ඇවිල්ලා වර්ගීකරණය වෙලා සිස්ටම්ස් හැදිලා ඊට පස්සේ ශීරපායි සතා ඇවිල්ලා චීරපයිසතාවගේ ලොකු ඉවොලුෂන් එකක් මේ මිනිස්යාගේ තියෙන. මිනිස්යාගේ RNA එකේ DNA එකේ මුළු හිස්ටරි එකම තියෙනවා. ඒක දිගටම ආවේ natural selection මේ හැම එකක්ම අභියෝගයක් කියාගෙන අපි පරිණාමයේදී ඇදිලා ආවේ. ඉන්නේ කන මරාගෙන ජීවත් වෙන්නේ නැත්නම් පරිණාමය ඉස්සරහට එන්න බෑනේ. ඒකනේ. survival of the fittest කියන එකනේ. ඒගොල්ලෝ පිළිගන්නේ ඒ නිසා අපේ RNA DNA වල පුදුමාන ඉතිහාසෙම තියෙනවා. ඒ නිසා අපි භාවනා කරනකොට අපි මේ මේ සෝස් එක ටැප් කරනවා. ඒකට කියනවා ආකාශ ලයිබ්‍රරි කියලා. ඒ නොලෙජ් එකේ තියෙන්නේ නැචරල් සිලෙක්ෂන්. අපි එක කතාවත් අපි බොක්ක වෙන්නේ නැහැ. හම්බෙච්ච ගමන් මම නැගී හිටින්ද ඕනම කෙනෙක් අපි කියවා අයින් කරන්න කැමති. ඒ වගේම කවුරුහරි ඒකට විරුද්ධව આવොත් මර්සිලස්. ඒව මේ උගහේ කටුල් කරන්න ඕනේ නැහැ. සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා අපි සංසාරේ පුරාවට මෙතෙක් ආවෙකේ මේ ආත්ම වෙන්නේ මෙච්චරක්වත් පිරිසුදුකම කරන්න මේ ඉස්සර දිගටම අපි කරලා තියෙන්නේ එක එක අය කුලල් කාගත්ත ජීවිතයක් ගත කරලා තියෙනවා. එහෙම බාබරික් ලයිෆ් එකක් ගත කරලා තියෙනවා. ඉතින් ඒක හිත සෝබන්නේ ඒකට තමයි. ඒක කරන ධානයකට කියන්නේ අපි කන්ඩිෂන් වෙනවා. එහෙම නැත්නම් රාගලයකට කොච්චර හේතුවක් තිලිජ්ජ දාපු ගමන් පහයි. මොකද මේකේ මැටි කැටවල කොහොමඩක්වත් ඊස් තියෙනවා. මේ ශරීරය කියලා කියන්නේ රෝග නිගණ්ඩුවක්, කැදල්ලක්. කැදල්ල කියලා කියන්නේ හතකට උඩ ඉල ළඟ ගන්න පුළුවන් තරම් කුරුළු කැදල්ල කියන්නේ. මේකේ තියෙන තණ්හා මාන දිට්ඨි, රාග ද්වේෂ මොහ හදන කැදල්ලක් විතරයි ශරීරය කියන්නේ. මේකේ හොඳ දේවල් කරන්නේ. මේ ශරීරයට ප්‍රේම කරනවා කියලා කියන්නේ කැදල්ලට ප්‍රේම කරනවා. ප්‍රේම නොකර බෑ. මෛත්‍රියක් අවශ්‍යයි. නමුත් දැනගන්න ඕනේ මේකේ හිතින්නේ කෙලෙස් විතරයි. ඉතින් තණ්හා මාන දිෂ්ටි විතරයි. එහෙම නැති වෙච්චාම මේකට මෙහෙම ගොඩු කැදල්ලක් විදිහින් ඔන්න මේකට විසිරියන්න පුළුවන්. ගොනු වෙන්නේ කැදලි බැඳෙන්නේ රිත්තක් හැදෙන්නේ සංස් මේ ඝන සංයෝජන මේකට එන්නෙම මොනවදෝ රඳාතලා ගන්න. ඉරන්දත් යන්නේ තණ්හා මාන දිෂ්ටි හැර මොනවක්වත් තියෙන්නේ නැහැ. අනික ඒකේ අනිත් පැත්ත ආපු ගමන් මේක ඩිසින්ටිග්‍රේට් වෙන්න පටන් ගන්නවා. මේක ඉන්න ඕනේ නැහැ. කයක් වශයෙන් ඉන්න ඕන කමක් නැහැ. එතකොට මේ මේ සාමූහිකත්වය හැදිලා රෙජිමෙන්ටේෂන් ඕනේ නැහැ. රෙජිමෙන්ටේෂන් ඕන වෙන්නේ කාට හරි පහර දෙන්නම තමයි. ඒක නිසා බලනකොට මේකේ මේ අපි අතර අන්තිපිටින් බලනකොට සමාජ වෙනස්කම් කියනකට 100ට 100ක්ම අපි ඔක්කොම එකයි. හැම කෙනාගම තියෙන එකම දේ. ඒකට මුල් ධර්ම දෙකක් තියෙනවා. ඒ ඒතිස්ලා එහෙම නැත්නම් අනුරූපත්‍ය විදි වන්න කට්ටිය පැහැදිලිව කියනවා RNA DNA අතර කනෙක්ෂන් එක කවදාකවත් ලෝකේ කැඩිලා නැහැ. ඒක නිට්ටයයි. ඒක අනිත්‍ය නෑ. නඩුවෙන් නඩුවට ඒ දිගටම යනවා. ඒක ඉවෝල්ව් වෙනවා. දවසින් දවස දවසින් දවස ඉවෝල්ව් වෙවි ඉවෝල්ව් වෙනවා. ඉතින් අපි හැම කෙනාටම මේක අයිති තියෙනවා. හරියට කියනවා අපි සංසාරේ ගෙනාවු. ඒ අපේ ජම්ම ගති රුචර්ජකම් කම්මජ හේතු ඒක දිගට එන එක. ඉතින් අපි මේක එක දවසක සල්ලයිට් සබන් දාලා හේතුවන් හොදන්න හදුවද ලයිට් වලට යන්නේ ඕක. ඒකෙම හැදිලා තියෙන්නේ. කැට ගැහිලා තියෙනම ඒක ලෙසම නෝ. ඒක නම දන්නවනේ. මේ අපි අපි එකින් කා කඩාවේ දාන්න වෙදින් ගැහුවාට අපි අතර 100ට 100ක්ම මේ පැත්තෙන් සමානයි කියලා. අපි තවුරුරි වැරද්දක් කරනවා කියලා තරහ වෙන්න ඔක්කත්. එහෙම නැත්නම් එයා කැලේස් මම නේ කැලේස් කියන දෙයක්වත් නැහැ. දන්න මිනිහා ඒ කියන්නේ ඇත්තට හොරි කරන්න යන්නේ. දන්නේ නැති මනුස්සයා සුද්ධවන්තෙක් වෙන්න කතා කරනවා. සුද්ධවන්තෙක් වෙන්න හදනවා. ඒක කරන්නේ. අපිට තියෙන්නේ අපේ තියෙන අවිද්‍යාව ප්‍රමාණය, අපේ තියෙන කෙලෙස් ප්‍රමාණය දැනගත්තම මේ මොනද කවදාකවත් කවුරුත් ඉස්සරහා බෝස්ටිං මම අපාණ්ඩ එහෙම නැත්නම් ඇරගන්ස් වලට යන්නේ එයා බොහෝ නිහතමානීලා එයා දන්නවා මේක ගැන ආඩම්බර වෙන්න දෙයක් නෑ. භාවනාවෙන් කරන්න අපි පුළුවන් තරම් down to earth තමයි. පුළුවන් තරම් ස්වභාවික වෙන්න හදන එක තමයි විශේෂයෙන්ම විපස්සනා වෙන්නේ. දාන සීලේ සමත භාවනාවේදී නම් ඊට <coughs> වඩා වෙනස් වැඩක් වෙනවා. සක්මන් භාවනාවේදී දැන් අපි සක්මන කරනකොට පයේ පිළිගීම පොළවේ ගැටෙන ස්පර්ශය ඒ වගේ දෙයක් කියන්නේ අපි අරමුණු කිරීම කරන්නේ නැත්නම් මම දැක්කා මෙතේ ඉස්සරහට ගිලේ ඒ විදුලි කියලා කිව්වනේ අය ඉස්සරහනවා යනවා අවනවා කියලා දැක්කේ කියන්නේ ඒකද කියන්නේ අපි ආරම්භයේ අය ස්පර්ශයේ දේව පටහකට අනිත් යන්න ඕනේ ඒක ස්ටේජ් ඉවෙන් ස්ටේජ් එකද එකම පැචස් දෙකක් ඔසුන යවන තබනවා කියන්නේ ඒක යවෙන්නේ සම්මුති නම් පසුවීමේදී ඇති වෙන බරහැල්ලු ගතිය, ඇවිවිදිත වෙන බරහැල්ලු ගතිය, ඒ ඔක්කොම ඒ වෙලාවේ අත්දකින්න දෙයි. එකම චිත්‍රයේ. ඒකට සමාජයේදී අපි කියන්නේ නමක්. සම්මුති නමක් කියන මේක විසවීම, මේක යැවීම, මේක පැවිදි, ඒක නාමකරණයක් පමණයි ඒකට කියන්නේ ಉದ್ದೇಶය. ඒ අත් ඒ කරන කරන ක්‍රියාවලිය එකිනෙකට වෙනස් අත්දැකීම් වගේ. ඉතින් ඒක ධාතු මනස්කාරය හරහා සිද්ධ බරගතිය, ඇල්ලු ගතිය වගේ. ඉතින් කෙනෙකුට මේ දෙකම දැනගන්න පුළුවන් ඉදිරියට යන්න. මේ සීමේ ක්‍රියාවලිය තියෙන්නේ මෙන්න මෙහෙම ධාතු කොටසක්. ලැබීමේ ක්‍රියාවලිය තියෙන්නේ මෙහෙම ධාතු කොටසක්. ලැබීමේ කරන්නේ මෙහෙම ධාතු කොටසක් කියලා ඉතින්. ගොඩක් පැති තියෙනවා. ඔය ප්‍රශ්නේදී අහන්නේ එකම සිද්ධියක පැතිකඩ දෙකක් තමයි. ඒ කියන්නේ ස්පාසිය තේකීම වරදන්නේ නැහැ. පොඩ්ඩක් පස්සෙ තමයි ඊපස්සේ එහෙම කියන්න බෑ. කෙනෙකුට එසේ මේ මෙතන හරහා ස්පර්ශ ලබන්න. තවදුරටත් ස්පර්ශය හරහා එසේ මේ මෙතන ලබන්න. මේක පැතිකඩ ඇත්තටම Taman පටන් ගන්නවා කියන සංඥාවේ හැටියට එක්කනට මොනවද වෙන වෙන විදිහට දකින්න පුළුවන්. එහෙම කෙරුවොත් වෙන්නේ තවත් තවත් මේ විචල්්‍ය සාධකයක් එකතු වෙනවා. අපි සාමාන්‍ය වේගය ගන්න. අපි ඉස්සලා දෙනවා ශරීරයට ඇවිදින්න. හරි පහකට ඇවිදින්න දීලා අඟට කියනවා බොඩි නොලෙජ් එකකින් වාගේ වේගය වා තීන්දුව කරගන්න. ඊට පස්සේ තමයි අපි චීන කන්නඩි දාලා බලන්නේ. දැන් මම ඉන්නේ එසවීමෙද, යැවීමෙද, තැබීමෙදී නැත්නම් මට පේන තද ගතියද, උණුසුම් ගතියද, සිසිල් ගතියද කියලා ඒ වගේ මේ පුළුවන් තරම් දේ විචල්්‍ය සාධක ෆික්ස් කරන්න ඕනේ. ඒකත් එක්ක ගියොත් අපේ අත්දැකීම පිරිසිදු නැහැ. ඉඳගෙන ඉන්න වෙලාවදී අපි මොනම චේතනාවක්වත් කරන්නේ නැහැ. ඒකල හුස්ම නිකන් ස්වභාවයෙන් වැටෙන්නලා බලනවා. යනකොට මම ඔසෝන යවන කරන ඇවිදීමේ චේතනාවක් තියෙනවා. මේක බොඩි නොලෙජ් එකට දෙනා මිසක් අපි ඇන්ඩල් කරන්න දෙන්නේ නැහැ. ඇන්ඩල් කරන්න ගිය ගමන් තවත් කොම්ප්ලිකේට් වෙනවා. සිටුේෂන් එක තව සංකර වෙනවා. නිසා ඇඟට කියන ඔයාට මන ආප ඔයාගේ සාමාන්‍ය වේගයට ඇවිදින්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේක කියනවා ඉස්ලාම තමයි ඇවිදින්න ඉස්සලා හිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන එක බලන්න. එතකොට අපි ග්‍රීන් ලයිට් එක වැටෙනවා. දැන් වැඩේට ලෑස්තියි. එතන මම දැන් මෙතන නැත්නම් තාම මම ඉන්නේ අතීතේ අනාගතේ වෙන තැන්වල අරෙම නීත නැහැ නේ. ඒක ඉස්සර අරගෙන ඉවරලා ඊට පස්සේ කියනවා මෙන්න මේ ටිකේ අවිදවනවා කියලා අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ ඒකේ යහට මට විනාඩි 5ක් විතර කිසිම චේතනාවකින් තොරව කිසිම අධිනේ කිලිමිලිතෝ කිසිම භාවනාවකින් තොරව නිකන් මේ වෝමින් අප් එකක් කරන්නේ ඉවෙන්ට් එකට ඉස්සරලා පීඩා කරන අය. ඒක ටිකක් රත් කරගන්න එපා වැඩේට ඉස්සරලා. ආන්නේ විදිහ නිකන් සාමාන්‍ය වේගයට අවිලා කියන ඔබට ඕනේ වේගෙම කීඳු කරගන්න. ඊට පස්සේ තමයි ශරීරය යටිකයට හිත යොදලා මේකේ මොනවද ප්‍රකටව පේන්නේ මොනවද මට පොළොව පොළොව ගැටෙන එකද ධනිෂ්ඨද වැළපිට මොකක් හරි කමන්නේ මේ පේන එක ඒ වෙලාවේදී අස්තන අපිට වර්තමාන පේන එක තමයි බලන්නේ ගාමසනාදයකට තාපෝදි සත්‍යන්තවන අපි මෙහෙම කිරීම දැන් අපි වස්තර පොඩි වෙලා තියෙන්නේ මම දක්න පිළ විශේෂ ගමන් මෙනි කිරීම පටන් ගන්න. එතකොට මේ ඒ වර්තමාන අත්දැකීමට මේ විශේෂ කිරීම කරදරයක් වෙනවා කියලා සමහර වෙලාවට අර්ථ සමාර්ථ මූලික වේ උත්සාහ වෙනවා. ඒ විදිහට යම් අවස්ථාවකදී මෙනි කිරීමක් අදාළිනවා. ඔව්. ඒක භාවනා එක දියුණුවක් හරියට මෙනෙහි කරන අකාරණ වේලාව දන්නවනම් ඒක සුතමේ ඥානයේ තියෙන එකට ලොකු සතුටක් ඇති වෙනවා. අපි පොඩි කාලේ අකුරු කියනකොට අයන්න අල්මයන්න මායන් කියලා අකුරු සත්‍ය කියලාද කිව්වේ. අකුරු ඉගෙන ගන්නකොට සද්දේ රූපේ දෙකල්ලා තමයි පොඩි ළට ඉගෙන ගන්න. ටිකාලේ කියන්නේ සද්දේ නැතු රූපේ අල්ලන පුළුවන් පස්සේ බලනකොට අයන් අල්මයන්න මායන් දකින්නකොටම අර අම්මා කියන වචනේ එනවා හිතට. ඉස්සලාවේ අකුරෙන් අකුරට. කොට නොකොට ගන්න වෙලාවේ මෙනෙහි කිරීම අවශ්‍යයි. පස්සේ නිසද්ද කියවන්න පුළුවන් තැනට එනවා. ඒ වගේ තමයි මේ ඉස්සරහට යනකොට මෙනෙහි කිරීම භාවනාවෙම තලිනවා. යෝගාවචරයට ඒක අභියෝගයක් කරනවා මෙනෙහි කරන්නේ නැතුව කරන්න බෑ. බලනකොට පුළුවන්. ඒක ඒක මේ අර මුලින් ආයුධ මල්ලකින් ගොඩක් ආයුධ නැතුව සෑහළු ආයුධ මල්ලකින් ගමන කරගෙන යන්න පුළුවන් තරකට එනවා. දැන් ස්වාමීන් වහන්සේ අපි භාවනාව අපි අගදැකලා අපි අගදැකීම් වාස්තුවේ අපි නම් මේ භාවනාව නිගෙන යන කතිය ඇරිමා නිශ්චල සත්‍ය වෙනකොට අපි හම් කරන්නේ ඒකේ එතනින් එහාට මේ අපි සමතේ යනවා විපස්සනා කරනවා කියන තේරුම අවශ්‍ය වෙන්නේ යෝගාචරයට ඒක අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. ඒක යෝගාචරය වකීමට ඉන්නේ. යෝගාචරය දෙන්නේ වෙන සංසිද්ධිය බලනකොට තමන්ගේ ආපෝ සංසාරගත පුරුද්දට වෙයි. කොයි එකකුණත් හොඳයි ඒ වෙලාව. කොයි එකකුණත් ඉවරට වැඩිය හොඳ තරම්. ඒකදී අහකමට වෙන්න ඕන කියලා choice එකක් අපිට නැහැ කියලා හිතාගන්න. ඒ නිසා ඒක දැනගෙන හිටියා කියලා වැඩක් නැහැ. choice එකක් නැහැ අපිට. ආසස්වන ප්‍රතිකාරය ඉස්සරහා ඒක දුරමෙක අඩු කරගන්න ඉතුරු ප්‍රශ්න බලන්න ඒක කාර්යයක් ඉස්සරහින් ඉතින් කියන වරක් උපරාසය බලන දුරකදී බලන්න අඩුයි. ඒක ඒක තමයි මේ මේක තමයි අවශ්‍යතාවය මේක ස්ට්‍රැටජි එක. ඒ ස්ට්‍රැටජි එක මේක සම්පූර්ණ වෙනවා නම් ඒච්චරයි. සුදෙන් අපි පැය කමාර විතර කාලය අරගෙන තියෙනවා සල්සුන් කරගෙන තියෙනවා පැය දෙකක. වෙන ප්‍රශ්න නැත්නම් අපි මේ කාලය ගත කරනවා සක්ම භාවනාවක් සඳහා. අපි නැවත එකතු වෙනවා හතරට සාමූහික පරියන්ක භාවනාවක් සඳහා. සීදනාරව තෙරුවන් සරණයි.